කෙනෙකුට විශේෂයෙන් කතා කරන්න මොන හරි කියනවාද මම ගොඩක් දෙනෙකුට මතක් කළා ගිය පොය දවසේදී ලබුණු රුපේනාසනේදී කරපු දේශනාව පොඩ්ඩක් අහන්න කියලා ගොඩක් දෙනෙක් අහන්න තිබේ ඒකෙදී ඇතිවෙච්ච ගැටලු හෝ ප්‍රශ්න මොන හරි කියනවාද දැනගන්න තියෙන කාරණා මොනවද? අංගලමත් තියෙනවා හත් තියෙනවා නම් කෝකෝ. පොකාරද තියෙනවා. වෙලාවට කරන්නේ ඒ ජීතෝ කියන ගොහන් දේශනා කරන ජීතෝ නැමෙනකොට මට හිතෙනවා ජීතෝ කියන එකම එනවා නේද? ඊට පස්සේ මට හිතෙනවා ඒක විතරම නේද? ඔව් මහත්ය නමයි මේ අනිමිත්ත චේතු විමුක්තිය අප්‍රනිහිත චේතු විමුක්තිය සුඤ්ඤත චේතු විමුක්තිය කියලා ඒ විමුක්ති තුන් නම් කරන්නේ කෙනා කෙනා පැමිණෙන දොරටුව පැත්තේ චේතු විමුක්තිය කියන තැනට ඇති වුණාට පස්සේ විමුක්තිය වෙනසක් නැහැ එකමයි කොයි පැත්තකින් ගත්තත් අනිමිත්ත චේතෝ විමුක්තියටපත් වෙච්ච කෙනාට ශුන්්‍යත ශුන්්‍යතාවෙන් ලෝකෙ බලන්න පුළුවන් කමක් තියෙනවා කිසිම දෙයක් ධර්මය ප්‍රාර්ථනා ප්‍රණිති නැති ස්වභාවිකුත් මනසෙ පිටනවාමයි අපේ හේතු චේතෝ විමුක්තිය ඇතිවෙච්ච කෙනාට අනිමිත්ත බවක් මනසෙ තියෙනවා ඒ වගේම ශුන්්‍යත ස්වභාවයක් එළඹ සිටිනවා අනිමිත්ත චේතෝ විමුක්තියටපත් වෙච්ච කෙනාට ලෝකෙ තුල ප්‍රාර්ථනාකට උතු කිසිවක් නැති බවත් සාක්ෂාත් වෙනවා. ඒ වගේම සත්පුද්ගල භාවයෙන් තොර ශුන්‍යතාවයත් එළඹ සිටිනවා. එතනදී නානා පදව්‍යංජනය ඒ කියන්නේ වචන වෙනස් අර්ථ එකයි. ඒ මොකද ඒ තුන් නිමිත්තම අන්තිමට සාක්ෂාත් වෙලා තියන්නේ අපිට රාග දේශ මොහ නැතිවීම. හැබැයි ලෝකෙ තුල ඔය චේතෝ විමුක්තිම තියනවා ඒ ඒ පදබ්බයන්ජනයන්ට වෙන වෙන. අපි කියමු ශුන්‍යත චේතෝ විමුක්තිය අනිමිත් චේතෝ විමුක්තිය කියන චේතෝ විමුක්ති මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා. එතනදී සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියලා බලලා ඒ චේතු විමුක්තිය ඇති කරගන්න පුළුවන්. නමුත් අවිද්‍යාව අනුසය දුරු වෙලා නැහැ. බාහිර සාසනවල කිසිම නිමිත්තක් මෙනෙහි නොකිරීමෙන් අනිමිත්ත බව විතරක් මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ විමුක්තිය සපයා ගන්න පුළුවන්කම තියෙනවා මේ සාසනයෙන් බහැර ඒද අවිද්‍යාව අනුසය තියෙනවා මොකද අනිමිත්ත චේත විමුක්තිය උපදවා ගත්තාම අනිමිත්ත බව නිමිත්තක් කියන එක මේ ශාසනයෙන් බහැර කෙනාට තේරෙන්නේ දැන් හැම නිමිත්තන්ගෙන්ම නිදිලා අනිමිත්තයි නමුත් අනිමිත්ත බව නිමිත්ත කියන ධර්මතාවයක් තියෙනවා ඒකේ පටිච්ච සමුප්පන්න බව එන්නේ හැම ධර්මතාවයන්ගෙම ශුන්‍යයි ශුන්‍යයි කියන බවෙන් අශුන්‍යයි කියන ධර්මතාවයක් ඉතුරු වෙනවා ඒ ටිකේදීත් පටිච්චසමුප්පන්න බව තේරෙන්නේ මේ සාස්මින්ජය කෙනාට විතරයි. ඒ නිසායි මේ රාග දේශ මොහ දුරු වීම හරහා ඇති වෙන අනිමිත් ශුන්‍යතප්පනේති චේත විමුක්තිය මේ ශාස්ත්‍රයේ විතරයි සාධාරණ ඒකෙදි ඒ පච්චුප්පන්න වර්තමාන නිමිත්තේද අවිද්‍යාව අනුසය වෙන්නේ අර මම මතක් කළේ ඒ තුන් නිමිත්තෙන් මේ මුදුනට පස්සේ එයාට වර්තමානයේ උපදින හැම ස්කන්ධයක්ම ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නැති වෙන නැති වෙනවා කියන නුවණ ඉතුරු වෙනවා. ඒ නිසා ස්කන්ධ නිරෝධය හිතෙනවා. අනිත් කෙනාට මනස නිමිති වලින් ශුන්‍යතාවෙන් මිදුනට උපදින නිමිති මෝහය ඉතුරු වෙනවා. ඒ කියන්නේ වර්තමාන හටගන්න ස්කන්ධයේ මෝහය ඉතුරු වෙනවා. මම හිතන්නේ මේ දේශනාව අහපු නැති අයට තේරෙන්නේ නැති ඇති. තේරෙනවද? එතෙන්දී අපි මම එතෙන්දී මතක් කරන්න ඕනේ අපිට මෙහෙම කාරණාවක් තියෙන්නේ දැන් පටිච්ච සමුප්පාද ධර්මයේ දුක් පෙන්වන්නේ දැන් හැමදාම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික තමයි පටිච්චසමුපාදයක අපේ ජීවිතය. එතකොට මේ ස්කන්ධ ටික ඔය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකම අවිද්‍යා මූලිකව සහ තණ්හා මූලිකව කියලා දෙආකාරකින් හටගන්න පරයයක් තියෙනවා. මම මේ ටික ගැඹුරුයි නමුත් මම මේ ටික අනුමාන දෙන්නම් පස්සේ පහසු මගක් මම මතක් කරන්නම්. හැම වෙලාවෙම ප්‍රතිසන්දි වශයෙන් උපදිනකොට විඥානයේ මෞකසට බැසගෙන ඒ මව කුසක තියෙන බීජ කල්ලය නාම රූප ආදී භාවයෙන් මුක්ත වෙලා අනුක්‍රමයෙන් වැඩිවීමට පත් වෙලා ආයතන හැදිලා ආ ඒ ආයතනයන් නිසා ස්පර්ශ ඇති වෙලා ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා කියන මේ ටික තණ්හා මූලිකයි. ඒ කියන්නේ පෙර ජීවිතෙත් මේ වගේම ධර්මතා පහක් හටගනිද්දී ඒ ධර්මතා ගැන පෙර අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන ඒ කර්ම නිමිති වලට තණ්හා උපාදානය යෙදිලා ප්‍රතිසන්දි වශයෙන් නේ. එතකොට අපි කියමු දැන් මේ පෙර ජීවිත සිද්ධියක් ගැන කියන පෙර ජීවිතේ අපි තුම ඇහැට මේ වගේ රූපයක් පෙනෙනකොට ඒකේ ඇත්ත නොදැක ඒ පෙනෙන අරමුණ අවිද්‍යාවෙන් අපි විඳනනම් ඒක අල්ලගෙන උපාදාන කරගෙන සත්පුද්ගල භාවයෙන් අපි හිතින් කියින් කිරින් කරනකොට ඒ පෙනෙන ඇහැ රූප චක්කු විඥාන ස්කන්ධය නිරුද්ධ වෙනවා. අර කර්ම නිමිත්ත නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක කුසල හෝ අකුසල වෙන්න පුළුවන් අපිට ඔය හිින පේනවා වගේ. නැත්නම් දැන් මෙතන ඉන්නකොට ගෙදර අම්මා තාත්තා කියලා අපිට සිහි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න උබඳු කර්ම නිමිත්තක් තමයි මරණාසන්න මොහොතේදී අපිට පිහිටක් වෙන්නේ. ඒ කර්ම නිමිත්ත මුල් කරගෙන ජවන් සිත් රාශියක් යනවා. මරණාසන්න මොහොත වෙනකොට කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. කුසල වුණත් ඊට පස්සේ දෙවනුවට ඒ නිමිත්තම මුල් කරගෙන ලෝභ මෝහ කියන අකුසල ජවන් චිත්තේදීයක් යනවා. ඊට අනුව තමයි ප්‍රතිසන්දිය. කුසල වේවා අකුසල වේවා දෙකටම එහෙම. එතකොට ඒ තණ්හා මූලිකව හටගන්න පැත්තේදී කර්ම වටය කෙලෙස් වට වට්ටය විපාක වට්ටය කියලා වට්ට තුනක් තියෙනවා. කර්ම වට්ටය කියන්නේ කුසල කර්ම නිමිත්තක් වෙනවා කිව්වම අර ඔයගොල්ලෝ අහලා තියෙනවානේ මරණසන්න මොහොතේ ධම්මික උපාසකට අර දිව්‍ය ලෝකේ රටපලක් ආන්නේ ඒක තේ කරගන්න මොන දැන් ඒ ඒ වගේ කුසල කර්මය කියන්නේ කරපු කර්ම නිමිත්තට අනුව මේ Tamante යම් යම් ඉපදීම පිණිස පවතින අරමුණු ඉදිරිපත් වෙනවා ඊට පස්සේ දෙවණියට නිකාන්ති ක්ෂණය කියලා එතෙන්ට කැමති එතෙන්ට ආස කරන සිත්ලක් යනවා. ඒකට කියනවා කෙලස් කියලා. කර්ම වාස්තේ කෙලස් වාස්තේ ඊට පස්සේ එතනම ප්‍රතිසන්දි විපාක. එතකොට කර්ම කෙලස් විපාක කියන ධර්මතා තුන මුල් වෙලා ප්‍රතිසන්දි වශයෙන් එන පැත්තට කියනවා තණ්හා මූලිකයි කියලා ස්කන්ධ ටික. දැන් ස්කන්ධ ටික සංහා මූලිකයි මේ ස්කන්ධ ටික චිරිසිතුයි ඒක කෙලෙසයක් නැහැ ඊට පස්සේ මේ ස්කන්ධ ටික ස්කන්ධය මොහු කරනකොට ආයතන ටික හොඳට වැඩුණාම ආයතන ටික නිසා ඔන්න වර්තමානයේ චක්කු සම්පස්ස සෝත් සම්පස්සහරහ ඔන්න අපිට ස්කන්ධ පංචකය දැන් හම්බ වෙනවා. දැන් මේ අපිට හම්බ වෙන ස්කන්ධ පංචකය තණ්හා මූලිකයි. ඒක පොඩි කාලේ ඉඳලා ඉස්සෙල්ලා හම්බ වෙන ස්කන්ධ පංචකය තණ්හා මූලිකයි. ඊට පස්සේ දැන් අද අපිට ඇහැට මෙහෙම රූපයක් පේනකොට පේන රූපය ආරම්භය අද ඒ ස්කන්ධය ස්කන්ධය ස්කන්ධය ඇති වෙච්ච හැටිත් නැති වෙච්ච හැටිත් නොදන්නා සම මුල් කාරණාව කරගෙන ඇති ඇති දෙයක් හැටියට හිතෙන් අල්ලගෙන අපි විඳිනවා ඒ ආරම්භය හිතනවා කියනවා කරනවා ඇති දෙයක් හැටියට හිතෙන් අල්ලගෙන අපි ඒ අරමුණු විඳත් ඒව ගැන හිතුවත් කිව්වත් කළත් ඒ හිතින් කින් කරන්න උපකාරී වෙච්ච ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධ වෙනවා. නමුත් ඒ නිමිත්ත හේම අපේ මනස හිතිනවා. දැන් ඕගොල්ලන්ට අද ගෙදර අම්මා තාත්තා දරුවෝ කියලා හිතාගෙන ඉන්නකොට දකින්න මේ වර්තමාන කර්ම නිමිත්ත දැන්. ඔය මතකේ ඇති කරගන්න උදව් වෙච්ච ඇහැ නිරුද්ධ වෙලා. රූපය නිරුද්ධ වෙලා, චක්කු විඥානය නිරුද්ධ වෙලා, ඒ ස්කන්ධය ඔක්කොම නිරුද්ධ වෙලා. ඒවා අතීතයට ගිහිල්ලා එහෙම දේවල් නැහැ. නමුත් දැන් gedara ඇති බවට ඕගොල්ලන්ට සිහි වෙනවා කර්ම නිමිත්ත. ඔන්න දැන් මේ කර්ම නිමිත්ත අවිද්‍යා මූලිකයි. අවිද්‍යා ප්‍රත්‍යය. තේරණේ. දැන් gedara මනසේ තියෙන නිමිත්ත සිහි කළා ඕගොල්ලෝ gedara බලන්න කියලා ගියාම යනකොටත් ආයෙත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ පංචකේ උපදිනවා. ඒ කියන්නේ උගලන්ට ඇහැට රූපෙ විතර හම්බ වෙනවා. දැන් මේ පේන ටික අවිද්‍යා මූලිකයි. දැන් ආපහු හම්බ වෙනකොට දැන් අවිද්‍යා මූලිකයි. දැන් වස්තේ වෙනස් වෙනවා. දැන් කර්ම වස්තේ විපාක වස්තේ. ඊට පස්සේ ඔන්න ආපහු ඒ gedara කියලා gedarට කැමැතිකම කියන නිකාන්තියේ මනස යෙදෙනවා. ඔන්න කර්ම විපාක කෙලෙස් පංච උපාදාන ස්කන්ධය කියන්නේ දැන් තේරෙනද කිව්වද මේක අවිද්‍යාව මොකද දැන් gedara කියලා බලන්න කියලා ගියාමත් ආයත් ඇහැ රූප චක්කු විඥානයේ කියන ධර්මතාව පහ උපදව ගත්තා ඒ ටික අවිද්‍යාව මූලිකයි හම්බ වෙනවත් එකම ආපහු මනසේ gedara අපේ gedara මගේ gedara කියන කැමැති gati ටිකත් එකම මනසේ යෙදෙනවා ඒ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙනවා නමුත් අර අවිද්‍යාව මුල් වෙලා හදාගත්ත කර්ම නිමිත්තත් ඒ ආරම්භය ඇති කරගත්ත ලෝභ දේශ දෙකත් නිමිත්තට සම්බන්ධ වෙලා පවතිනවා ඒ ටික නැති වෙන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ හැම අරමුණක් ගානෙම කර්ම කෙලස් ටික දෙකයි අපිට ඇති වෙලා තියෙන ඒක හැටි වෙන්න උදව් වෙන ස්කන්ධය නිරුද්ධ වෙනවා එතකොට වටයක් වෙනස් වෙනවා. කර්ම වටේ විපාක වටේ කියලා ඒක අවිද්‍යා මූලිකයි. ඒ අවිද්‍යා මූලික වෙන්නේ අපි මෙහෙම කිව්වොත් අපිට පෙනෙනවා අපි බලනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. මෙහෙවීමකින් තොරව පෙනෙන බව ගන්න පෙනෙන බව තණ්හා මූලිකයි ඒ කියන්නේ අපි උත්සාහයෙන් බලන්නේ කියලා නෙවෙයි නමුත් අපිට පේනවා කියන ටික ඒක ධර්මතාවය පෙනෙනකොට පෙනෙන දේ ඇත්ත නොදන්නාකම නිසා බලන්න පුළුවන් මට්ටමට මනස හදාගන්න එකයි කර්ම කියන්නේ ඊට පස්සේ අපිට බලන්න පුළුවන් කියන දේවල් තියෙනවනේ දැන් මේ බලන්න පුළුවන් කියලා තියෙන දේවල් අපේ දැනුම මතකේ තියෙන දේවල් ඔක්කොම කර්ම ඒව අරඹය බලන දේවල් අපි හැම වෙලාවෙම මේ කර්මයට විපාක බලන දේවල්. ගෙදර හරි දරුවෙක් හරි යම් යම් දේවල් ඇති බවට හිතාගෙන බලන්න පුළුවන් නම් ඒ මේ වර්තමාන කර්මයට වර්තමාන විපාක. ඔව් වර්තමාන විපාකය ආරම්භය වර්තමානයේදී දරුවා ගෙදර කියලා අපිට ආසාවක් යෙදෙනවා. ඒ වර්තමානයේදී ආයතන පරිහරණය කරනකොට යෙදෙන තණ්හාවට කියනවා සමුදාචාර තණ්හාව කියලා. ඒකට තව අපි නම් කරනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියලා. රූප තණ්හාව, ශබ්ද තණ්හාව මුල් කරගෙන තමයි ඕගොල්ලෝ වර්තමානයේදී මේ ස්කන්ධය උපද්දවන්නේ. ඊට පස්සේ ඒ දරුවා කියන ඒ නිමිත්තම වර්තමානයේදී නැවත නැවත බලන් තණ්හාව ඇති කරවල තණ්හාවෙන් ඒ ටික උපදිනවා ඒක සමුදාචාර තණ්හාව කියලා කිව්වා. ඔය නිමිත්තම මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙලා ප්‍රතිසන්දි වශයෙන් ඕගොල්ලන්ව අරගෙන යනවා. ඒකට කිව්වා වස්තමූලික තණ්හාව කියලා. ඒකට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එකම වේදනාව දෙයාකාර තණ්හාවක් ගැටපෙනවා. එතකොට මෙතනදී ත්‍රිවිධිදුව එක කාරණාවක් තේරුම් කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ ඇහැට පෙනෙන තැන ගන්ධ ඔතෙන්ට අපි මං කෙටි වචනයක් කියනවා. ඔකට කියනවා පස්ස පංචකය කියලා. අපි කෙටියෙන් ගත්තාම. පස්ස පංචකය කියලා කියන්නේ ස්පර්ශයේ මුල් වෙලා තියෙන ධර්මතා පහ කියනකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ තියෙනවා. එකට අපි කෙටියෙන් හඳුන්වනවා පස්සපද්ධතිය කියලා. එතකොට ඇහැට රූපයක් පෙනෙනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මහන්නේ අපි සිද්ධිත් මේ වගේ ධර්මතා පහක් සම්බේච්ච තැනක අවිද්‍යා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වෙච්ච නිසායි අද මෙතෙන්ට ආවේ කියන එක පෙන්වන්නයි අවිද්‍යා සංඛාර පෙරයි කියලා කියන්නේ පෙරයි කියලා දාලා නිකන් ඉන්න නෙමෙයි මේ වගේ ධර්මතා පහක් හම්බෙච්ච තැනක අවිද්‍යාවෙන් කර්ම හදාගෙන සංහව උපාදාන වෙච්ච නිසා යද ආවේ කියලා පුබ්බන්ති ඥානය පෙන්වනවා පෙර පිළිබඳ නුවණ පෙන්වනවා අපරන්ති ඥානය පෙන්වනවා මේ ධර්මතා පහ ආරම්භය අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තොත් සංහා උපාදාන වෙලා අනාගතයට ඔගොල්ලෝ යනවා කියලා පෙන්නන අපරන්ත ඥානෙ පෙන්නන ඊට පස්සේ පුබ්බන්ත අපරන්ත ඥානෙ පෙන්නනවා පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන සංහා උපාදාන වෙච්ච නිසා යදාවේ අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන සංහා උපාදානමුත් අනාගතයට යනවා කියලා පෙන්නලා වර්තමානයේක අවිද්‍යාව ඇති වෙන තැනට අපේ මනස ගේනවා. මේ පුබ්බන්ත අපරන්තේ ඥාණයෙන් දෙපැත්තට යනවා නෙමෙයි එක තැනක වර්තමානයකට පෙන්නනවා. අපි මෙහෙම කිව්වොත් මේ වාහනේ යනකොට ඔය වාහනේ හරවන්න ඉස්සල්ලයිට් දානකොට දකුණු පැත්තට දැම්මොත් ඒකෙන් කියනවා මොකද්ද දකුණු පැත්තට හරවනවා කියන එක නේද? එහෙමද? වම් පැත්තට දැම්මොත් වම් දෙපැත්ත දෙපැත්තම සිග්නල් ලයිට් එකවර දාලා තිබ්බොත් ඒකෙන් එක පැත්තකටත් හරවන්නේ කරදරයක් ආබාධයක් ඉස්සරහට යනවා කියන එක කියන අනිත් ඒවාට යන්න කියලා එයාට අපි කියන වාහනේ හෙමින් ගියත් එක පැත්තකටත් හරවන්නේ නැහැ කියන එක කියනවානේ දෙපැත්ත වෙනවා. මේ වගේ මේ පැත්තට උපන්ත ඥානය පෙන්නවා අපරන්ත ඥානය පෙන්නවා පුබ්බන්ත අපරන්ත ඥානයෙන් කියන වර්තමානයේක කියන ටික ගේනවා වර්තමානයේ. ඒ කියන්නේ හොඳට බලන්න පෙර අවිද්‍යා කර්ම නිසා නම් අදාවේ අදාවිද්‍යා කර්ම රැස් කරගෙන ගත්තොත් අනාගතයට යනවා නම් එහෙනම් මේකෙන් පෙර අවිද්‍යාව ගැනවත් පසු අනාගතය ගැනවත් නෙමෙයි ඍජුව පැමිණෙනව වර්තමානයේක අවිද්‍යාව කියන තැනට අපේ මනස ගන්නවා. ඒරනේ හැමදාම මේ අවිද්‍යා කර්ම කියන එක වර්තමානයේක තියෙන. ඊට පස්සේ වර්තමානයේ තුල අවිද්‍යාව දුරු කළා කර්ම රැස් නොවන විදිහට ආයතන ටික පරිහරණය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ක්‍රමය හදලා දෙන්නේ අපිට. ඒක තමයි මගේ අර දේශනාවේ මුල් උනේ වර්තමානයේක අවිද්‍යාව නොහිස්න විදිහට කර්ම සකස් නොවන විදිහට ආයතන ටික පරිහරණය කරන්නේ කොහොමද කියන තැනට යන්න. ඒක අපිට බෑ. කර්ම සකස් නොවන විදිහට ආයතන ටික පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන තැනට මනස ගත්ත කෙනාට විතරයි. තාපසිකයා රහතන් වහන්සේ නමකට විතරයි පුළුවන් කර්ම රැස් නොවන විදිහට ආයතන ටික පරිහරණය කරන්න. හැබැයි ඉතින් අප්‍රවගේම කෙනෙක් තමයි රහත් වෙන්නේ. ඒ කියන්නේ කෙලස් කියන කෙනාට රහත් වුණා කියන්නේ කෙලස් පිරිනිවීම. කෙලස් නැති කිරීම. එතනදී අපි දැන් තෝරගන්න ඕනේ මේ ස්කන්ධ පංචකය කියන තැන. මේ කියන්නේ ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වුවේ පස්ස පංචක අපි කියමු චක්කු සම්පස්සායතනයේම අනිත්‍ය වූ ධර්මයක් දුක් වූ ධර්මයක් අනාත්ම වූ ධර්මයක් ඇහැ ඇහැට පෙනෙන රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ නිපන්න වේදනාවේ රූප සංඥාව රූප සංචේතනා කියන මේ ටික ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය. ඊට පස්සේ කන මුල් කාරණාව කරගෙන තියෙන සෝත සම්පත්තිය හරහා උපදින සෝත සම්පත්තියත් ඒ හරහා උපදින සියලුම ධර්මය. ගාහන සම්පත්තියත් ඒ හරහා තියෙන සියලුම ධර්මය. ජීව සම්පත්තිය, කාය සම්පත්තිය, මනෝ සම්පත්තිය කියලා මේ 12 ආයතන 18 ධාතු සංස්පාදන සංදේශ කියලා අපිට හම්බ වෙන තැනක තියෙන ස්කන්ධ ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතා. දැන් මේ ස්කන්ධය පිරිසිඳ නොදන්නාකම නිසා අපි තුල අවිද්‍යාව නිසා ආශ්‍රව යෙදෙනවා. අපිට තියෙන්නේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත දැනගත්තාම ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කමට කියනවා අවිද්‍යාව කියලා. මේ ස්කන්ධ පංචකය අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්, අනාත්ම වූ දෙයක් කියන එක ස්කන්ධයේ ප්‍රත්‍යයෙන් හටගෙන පෙර නොතිබීම ප්‍රත්‍ය නැති වෙන නැති වෙන දෙයක් කියලා නොදකින කමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව ඇති තැනදී ආශ්‍රවය දෙනවා කියලා කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා කාමාශ්‍රව කියලා කියන්නේ අපේ මනසේ සත්වයෝ, පුද්ගලයෝ, ගෙවල්, දොරවල්, යාන, වාහන, ඊටකඩ, මිල මුදල් කියන හැඟීම් ඇති වෙනවා. කාමාශ්‍රය. භවආශ්‍රය කියලා කියන්නේ වැහැර තියෙන දෙයක්ම හම්බ වෙනවා කියන අදහස. විත්තාශ්‍රය කියලා කියන්නේ මේ සත්වයෝ, පුද්ගලයෝ කියන හැඟීම ඇති වෙනවා. එතකොට අවිද්‍යාව ඇතිතන ආශ්‍රවයට. ආශ්‍රව වලින් ආයෙත් අවිද්‍යාව ඇති කරනවා. මේ සත්‍ය කියලා දකින හින්දා කාම වස්තු වශයෙන් ගෙවල් දොරල් යාන වාහන කියලා දකින හින්දා ආත්මයේ සත්‍ය පුද්ගලෙක් කියලා දකින හින්දාම ආයෙත් ඇත්ත වෙන්නේ අවිද්‍යාව ආශ්‍රව වලට ආශ්‍රව අවිද්‍යාවට ඕනොන්ට උපකාරීව තියෙනවා. එතකොටවත් මේ තැනදී මුලින්ම අවිද්‍යාව දුරු වෙන්නට ඕන. අවිද්‍යාව දුරු වෙන්නට විද්‍යාව ඝටිත වූ විද්‍යාව ඝටිත විද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටිය දකින්න උපකාරී වෙන දේශනා කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් ඉස්සෙල්ල ඇත්ත දැක්ක යුතුය. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා එහෙනම් අපේ මනසේ ආශ්‍රව තියෙන්නේ කියලා ඒ සම්මා දිට්ඨියම නැවතින් අහගත්ත සම්මා දිට්ඨියම නැවත නැවත නුවණ මෙනෙහි කළ ආශ්‍රයක් කරගත යුතුයි. ඒ ඒ කිව්වේ අපි කවුරුත් උපන්න දවසේ ඉඳලා කවදාවත් දන්නේ මේ ස්පර්ශ ආයතන 6 අනිත්‍ය දෙයක් කියලා. වචන විතරයි මේ අපිට නිත්‍ය සංඥාව තුළ අනිත්‍ය මනසිකාරයක් විතරයි තියෙන්නේ. ලෝකේ අනිත්‍ය දන්නේ ඒ කියන්නේ ඇහැට පෙනෙනකොට තියෙන දේවල්ම පෙවුනා පෙවුණු දේවල්ම තියෙනවා කියන මට්ටමක්මයි හැමදාම කුංචි කාලේ ඉඳලා අපිට තිබුණේ. ඒ කියන්නේ නිත්‍ය සංඥාවක් කිය. එතකොට සත්‍යයේ පුද්ගලයා අම්මා තාත්තලා ඉන්නවා කියන තැනක ඉඳලා තමයි හැදුනේ. එතකොට ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් කියනවා කියන මට්ටමක ඉඳලා හැදුනේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 අනිත්‍ය දෙයක් මේවෙන් දුක එනවා මේවා අනාත්මයි කියන එක අපිට අහගන්න බැරුණා ඉගෙන ගන්න බැරි වුණා ඒ නිසා තමයි මේ අවිද්‍යාව තුල ලෝකෙ ජීවත් වෙනවා කියලා කියන්නේ එතකොට ආශ්‍රව යෙදෙනවා ආශ්‍රව නිසා අවිද්‍යාව කියන තැනකින් ඔහොම අපි ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිලක්ෂණය දේශනා කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපිට ඇහැට යම් රූපයක් පේනවා නම් ඒක ආධ්‍යාත්මිකව බාහිර වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා තමා තුල වේවා බාහිර වේවා හලු වෙන්න පුළුවන් සිවුම් වෙන්න පුළුවන් සීනියයි සම්මුත රූපයක් වෙන්න පුළුවන් ලෝකේ ප්‍රණීතයි උසස් ලක්ෂණයි කියන එකක් වෙන්න පුළුවන් දුර එකක් වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් මේ හැම රූපයක්ම ස්වභාවය අනාත්මයි කියලා පෙන්වනවා. එන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ අනාත්ම රූපේ ආරම්භය අපි තුල ආත්ම සංඥාවක් පහළ වෙනවා. ආත්ම දෘෂ්ටියක් පහළ වෙනවා කියලා පෙන්වනවා. අරක තමයි විද්‍යාව සම්මාදිට්ඨිය ඇත්ත තමයි මොකද්ද මේ ස්පර්ශ ආයතනය අනාත්මයි කියලා පෙන්වුවා මේ පරයයයි ඒක ඇත්තද කියලා බලන්න තමයි අපිට ඔප්පු කරගන්න න්‍යායක් තමයි දැන් සතිපට්ඨානෙ දෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දැන් සත්පුද්ගල භාවයට ඇති වෙන කය ගන්න රූපේ කොටස් එකින් එක එකින් එක එකින් එක විභජනය කරලා බෙදලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙසුන් ලොම්ය දත්හම්මස්නාරයන් කනුගුණ ආහාර නිසා මේ උප හැදෙන්නේ. තව ධාතු වශයෙන් උත් වෙනවා මේ කෙස් ලොම්ය දත්හම්මස්නාරයත් කියලා මේවා තියෙනවා නම් මේවා පඨවි ධාතුවට අයිති තද රළු ස්වභාවයෙන් කොටස් 20ක් මේ 20. ඊට පස්සේ පිටෙන් සරව කියලා තියෙනවා මේවා ආපෝ ස්වභාවයට අයිති කොටස්. එතකොට දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක් තියෙනවා නම් මේවා තේජෝ ධාතුවේ ලක්ෂණ. එතකොට හමන පිම්බෙන හැකිලෙන සලවන ස්වභාවය තියෙනවා නම් මේවා වායෝ ධාතුවේ ලක්ෂණ. ජීවිතයක් කියලා කියන තැනක තියෙන මේ සතර මහා ධාතුවයි කියලා තව පැත්තකින් කියනවා. පෙන්නලා ඔන්න දැන් ස්පර්ශ ආයතන හයේ ඇහැට පෙනෙන රූපෙ පෙන්වුවාම අපිට හම්බ වෙන ස්පර්ශ ආයතනය කතා කළාට හොඳට මතක තියාගන්න ඇහක් තියෙනවා නම් ඒක අපිට හම්බ වෙන්නේ නැහැ. චක්කු විඥානයක් තියෙනවා නම් ඒක අද අපිට හම්බ වෙන්නේ නැහැ. චක්කු සම්පස්යෙන් උපම වේදනා සංඥා චේතනා අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ටික යෙදිලා නියෝජනය වෙලා හම්බ වෙන්නේ රූපේ. රූපය ආත්ම වෙනකොට ඇහැ ආත්මයි චක්කු විඥානය ආත්මයි චක්කු සම්පස්සේ ආත්මයි කියන වෙලා කියන ගණයට යන්නේ ඉදීමයි. මේ ඔක්කොම ටිකේ නියෝජනය වෙලා අපිට හම්බ වෙන්නේ රූපයක්. හම්බ වෙන රූපය අනාත්ම වෙනකොට අර ධර්මතාව ටිකත් ඔක්කොම අනාත්ම වෙන්නේ ඉදී. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා එහෙනම් මේ ඇහැට පෙනෙන රූපේ යථා ස්වභාවයේ කොටස් කොටස් වශයෙන් පෙන්නලා ඒ රූපය ඇති වෙන්න තියෙන හේතුවක් වෙනවා මෙන්න මේ බඳු හේතුවකින් හටගන්නේ ආහාරය නිසා නැතිවීමක් වෙනවා ආහාර නැති වෙන රූපය නැති වෙනවා කියලා ඒ බඳු රූපයක් අපේ ඇස් ඉදිරි පිටට එනකොට සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම ආශ්‍රවය අපි තුල යෙදෙනවා. දැන් මෙතනදී වෙන්නේ ඇත්ත නොදන්නා කාලෙදී මේ රූපය අපිට හම්බෙන රූපය අනාත්මයි කියන එක නොදන්නා කාලෙදී අපි දැනගත්ත නොදැනගත් අනාත්ම තමයි. නමුත් ඒක නොදන්නා කම නිසා අපි පුද්ගල භාවයක් අතුරු කළානේ පුද්ගලික පුද්ගලික කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට පෙනෙන හැම රූපයකම තියෙන ස්වභාවය අනාත්මයි කියලා ඔන්න පැහැදිලි කරලා දුන්නා. ඔන්න දැන් අවිද්‍යාව නැති වුණා ඒ ධර්මතාවයේදී. ඇත්ත නොදකින කම නැති වුණා. අවිද්‍යාව නැති වුණාට අවිද්‍යාව තිබුණු කාලේ ඇති කරගත ආශ්‍රවය අපේ ගෙවිලා නැහැ. දැන් අපි කවුරුත් දන්නවා මේ ස්කන්ධ ටික සත්‍යයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි අනාත්මයි ආහාරයෙන් හටගත්ත නිබඳු නිබඳු කොටස් ටිකක් තියෙන්නේ කියලා. නමුත් ඔය අනාත්මය නොදන්නා කාලෙදී ආත්ම භවෙන් බලපු සිහි කරපු වැරද්ද අපේ ගෙවිලා නැහැ. දැන් ඇස් ඉදිරියේ පිටට මෙහෙම රූප එනකොටම පුද්ගලයෙක් කියන හැඟීම අපේ යෙදෙන. එතකොට දැන් අපිට තියෙන ආශ්‍රයක්ෂය කරගන්න. ආශ්‍රයක්ෂය කරගන්න කියලා කියන්නේ ඒකට තියෙන දේත් මොකද්ද විද්‍යාව සම්මාදිට්ඨියමයි ඒකට තියෙන නැති කරගන්න තියෙන මඟ මේ ධර්මතා දෙක දෙකකට බලන්න ඕන ඔයගොල්ලෝ ප්‍රතිපත්තහන වදනවා කියන්නේ ඒකට ඒ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇට මිදුවලින් යුක්ත වූ මේ රූපයේ ඇට ඉදිරි පිටට එනකොට අපි තුල මේ පුද්ගල සංඥාවක් ඇති වෙලා නේද කියන එක හිතන්න. සමන්ත පුද්ගලයේ බහැර දරුවේ කෙනෙක් කියලා සිහි කරන් හදනකොට ශනිකව Taman තේරුම් කරගන්න බහැර එහෙම කිසිම සත්‍ය පුද්ගලයෙක් නැහැ. මේ තමයි ප්‍රපංචතික. මේ තමයි කෙලස් ටික. මේ තමයි ආස්ව ටික අපේ මනසේ තියෙන. අපි බහැර ධර්මයක් ඉන්නවා කියලා සිහි කරලා බලන්න කියලා ගියාමත් කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇටමිදු වලින් යුක්ත රූපය ඉදිරි පිටටේයි. ඒ එනකොටම අපි තුල පුද්ගල සංඥාව ආපහු යෙදෙයි නේද කියලා බලන්න. බාහිර අනාත්මෝ ධර්මතාවය නිසා තමා තුල ආත්ම සංඥාව ඇති වෙච්ච හැටි බලනවා තමන්ට ආත්ම සංඥාවෙන් සිහි කරලා බාහිර දෙයක් හොයන්න බෑ ලබන්න බෑ එහෙම දේවල් නැහැ කියන එක Tamanට ඔප්පු වෙන විදිහට නුවණින් තර්ක විතර්ක කරනවා. තේරෙනවද? මෙන්න මේකටම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ විදර්ශනාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න එක. මේ සත්‍ය අවබෝධයක් කරන්න යන්නේ. නිවන් දකින්නවා කියලා වෙන බොරුවක් කරනවා එහෙම නෙමෙයි. එතකොට මේ සඳහා උපකාරී පිණිස සීලයක පිළිතල සමතකමතහනකින් හිත වඩන. මොකද එහෙම නැතිව මෙහෙම බලනකොට අරමුණු ගුඩු ගලාගෙන එනවා එකක් එකක් ගන්න බලන්න ගියාම නොබෝ වෙලාවකින් ඕගලන්ට එපා වෙනවා ඕගොල්ලෝ වෙහෙසටපත් වෙනවා. සමතකමතහනකින් කයට හිතට හරි මිහිරි බවක් අරන් දෙනවා අරමුණු අඩු කරලා දෙනවා. ඕගලන්ට මේක බලන්න පහසුයි. පහසු කරනවා. ඒ නිසායි සමතකමතහනක් ඕනේ. සමතය ඇති කරගන්න උපකාරයි සීලයක පිළිපිටන එක. සීලයක පිළිපිටලා සමත කමතහනකින් ආනාපාන සතිය වගේ කමතහනකම් බොහෝ වටිනවා ඉක්මනට විතරක සංසිඳන නිසා. නමුත් ඒකට බොහෝම හොඳ සිහියක් මොනක් වෙන්න ඕනේ. අනිත් බුදු ගුණ අසුබ වගේ දේවල් වලත් කමක් නැහැ. අපි කියමු අසුබ කමතහන නැත්නම් මෛත්‍රී කමතහන වඩන කෙනත් සති නිමෙත් හිත තියාගෙන සියලු සත්‍යම දික්ඛිය නිරෝධය සුපත් වේවා කියලා නොයේ කරුණු මෙනෙහි නොකර ඒ කමතහනම විදර්ශනා කරනවා මේ මේ වඩනවා වඩලා ඔන්න ටිකකින් නතර කළ සත්පුද්ගල භාවයට සිහි වෙන අරමුණු නොවන විදර්ශනා විදර්ශනා කරන්නේ කොහොමද අපි කියමු දරුවෙක් අම්මා තාත්තා කවුරු හරි අපිට බහැර කෙනෙක් ඉන්නවා කියලා සිහි වෙනකොට නෑ එතන තියෙන කන බොන ආහාරෙන් හැදෙන රූපයක් එතන කෙස්ලොම් නියදත් හම්මස් ලේනහර ඇට ඇටෙනිදිලි කියන කන බොන ආහාරෙන් හැදෙන රූපයක් ඒ රූපේ බලන්න ගියම දරුවා කියලා පුද්ගලෙක් කියලා සත්‍යයක් කියන ආශ්‍රය අපේ මනසේ හැඟීම මනසේ දෙනවා නේද කියලා බලන්න අජත්තම මේ ශරීරය ගැන බලන්න. මේ ශරීරයේද කන බොන ආහාරයෙන් හැදුණු කේසලොම් නියත සම්මස්නහර ඇට ඇටෙන් දුරන් යුක්ත රූපය. මේ රූපේ දකිනකොට මම කියන හැඟීම මේ සිිතේ යෙදෙනවා නේද? ආපහු කිසිම වෙලාවක අනිත් පැත්තට මගේ අත අල්ලන්න බැරි වෙනවා යාට. මොකද මේ රූපය නිසා මම කියන හැඟීම ඇති වෙලා තියෙනවා. රූපය කියන එක අනාත්මයි. කනබුන ආහාරයෙන් හැදුණු තත්ත්වපුද්ගල නොවන ආත්ම නොවන මගේ නොවන සෙක්ලොම් නේද ධම්මස් ලේනහරෝලින් යුක්ත රූපේ ඒ රූපය දකින්නකොට මම කියන හැඟීම ඇති වෙනවා. එතකොට කවදාවත් එයාට මගේ අත මගේ කකුල කියලා මේවා අල්ලන්න බෑ. මේ රූපේ නිසා මම කියන හැඟීම ඇති වෙනවා. මම කියන හැඟීමෙන් මේ කය අල්ලන්න බෑ. දැරි වෙන්න ඕනේ. පුද්ගලයා මේ රූප දකිනකොට පුද්ගලයා කියන හැඟීම හම්බ වෙනවා. පුද්ගලයෙක්ව අල්ලන්න බෑ. බැරි වෙන්න ඕනේ. අනිත් පැත්තට යන්න බැරි වෙනවා. ඒ විදිහට නුවණින් මනස හැම වෙලාවෙම නුවණින් තමයි ආවර් ආවරණය කරන්නේ. නුවණින් තමයි තමන්ව රකින්නේ හැම වෙලෙම රකගන්නේ. තමන්ට තේරෙනවා මේ පුද්ගලයෙක් වෙනකොට හොද්දට මේ සිතේ යෙදිච්ච ගතිය. මේ තමයි ආත්ම සංඥාවේ ලක්ෂණය. පුද්ගල ස්වභාවය කියලා හොඳට දකින්න. එහෙම බලන බල සමාධියකින් හිත බඩවඩ ඔහොම විදර්ශනා කරනකොට කාලයක් තියෙන ඕගොල්ලන්ට බහැර සත්පුද්ගල භාවයෙන් සිහි කරන්ද බැරි වෙන දවසක් තියෙනවා. සිහි කරන්නේ Tamange මනසම සිහි කරනවා මිසක එහෙම සත්පුද්ගල බැහැර නැහැ බලන්න කියලා කියත් අනාත්ම වූ ධර්මතාවය ඉදිරි පිටට තනින්නවා ආත්ම සංඥාවක්ම Taman තුල යෙදෙනවා කියන ඕනේ. මොන මට්ටමක් තමයි රාසී සූත්‍රයේ ශුන්‍යෝ ගාමයේ කියලා කියන්නේ හිස් කෙවල් හයක් හම්බ වෙනවා කියන්නේ. ඈ සද්දයක් එහෙම සත්‍යයේගේ පුද්ගලයේගේ සද්ද නෑ. ඒ සද්දය ඇහෙනකොටම පුද්ගල සංඥාව Taman තුල යෙදෙනවා කියන එක තේරෙනවා. ඊට පස්සේ පුද්ගලයේගේ සත්‍යයේගේ සද්ද අහන්න යන්න බෑ කියන එක යාට තේරෙනවා. මේ විදිහට ඔගලන්ට තියෙන මනස රැක ගන්න. ස්කන්ධ වලට මුකුත් කරන්න යන්න ඕනේ. ස්කන්ධ ටික පිරිසිඳ දකින්නේ මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු හැමමත් ලේනහර ඇට ඇතනිදු වලින් විස්තරයි කොනක කොටස් එකක් තියෙන්නේ කියලා දැල්ලා සත්‍යයක් නෑ පුද්ගලයක් නෑ කියලා අවසන් කරන්න කරන වැඩපිළිවෙලක් නෙමෙයි මේ සත්‍ය අවබෝධයක් කරන්න යන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙක වෙන් කරගන්න හදන දැන් මේ ආශ්‍රයක් ඡය කරගන්න හදන්නේ. අපි මේක බැලුවේ පුද්ගලෙක් නැහැ කියලා අයින් කරන්නේ පුද්ගලෙක් ඉන්නවා කියන මේ ආශ්‍රවය දුරු කරගන්න මේ බැලුවේ. ඒකට උපකාර වෙනවා. කෙස්ලොම් නේද ධම්මස්නහර කියලා මේ ටික බලන්න බලන්න ඒ ටික හොඳට තහවුරු වෙන්න තහවුරු වෙන්න තමන්ට විශ්වාසයි හරි. එහෙනම් පුද්ගල සංඥා වේදෙන්නේ මනසේ නේද කියන එක ඔප්පු වෙලා. දැන් බහැර සත්‍යයක් ඉන්නවා කියන එක සාස්ත්‍ව දෘෂ්ටිය කනබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේ නහර ඇට ඇටමිදුවලින් යුක්ත මේ රූපේ සත්‍ය පුද්ගලයන් කියන ධර්මතාවයක් නැහැ කියලා බැලුවට ශුන්‍යතා නැහැ කියලා අවහන් කරෝ ශුන්‍යතාවය නෝ මේ ශාසනය කියන ශුන්‍යතාවයට වැටෙන්නේ නැත්තේ මොකක් නිසාද? එතනින් අවසන් කරන්න නිසා. මොකද එහෙනම් රූපේ සත්‍ය පුද්ගලයක් නෙමෙයි හරි අනාත්මයි. එහෙනම් ආත්ම සංඥාව තමන් තුලයි නේද තියෙන්නේ කියලා සම්මාදිට්ඨියට නෝන එන නිසා. එතනින් අවසන් වෙයි නාම ධර්ම தත්තට මනසේ වුණා. ඒ විදිහට බලන්න ඕනේ. එහෙම බලනකොට කාලයක් යනවා මේ ඇහැට ඇසිදිරිදිර රූප එනකොට අද මේ අත්වාද උපාදානයෙන් තමයි කෙලින්ම අල්ලගන්න පුද්ගලයේ රූපේ සත්‍යයේ රූපේ ආත්මය රූපේ කෙනෙක් කියලා අත්වාද උපාදානයේ මේ යෙදෙන. ඒ නිසා ස්කන්ධය නිරුද්ධ වුණාට ඇති බවට මනස තුල නිමිති හදන්නේ ඒ කෙලෙස්. උපාදාන පත්‍ය භව. භවය හදන්නේ අපේ මනස තුල මෙහෙම දෙයක් තියෙනවා කියලා මේ උපාදාන. දැන් මෙහෙම ඇත්ත බලනකොට බලනකොට අර සත්පුද්ගල ආත්ම අත්වද උපාදානයේ ගෙවෙන. උපාදානයේ ගෙවෙනකොට මේ ස්කන්ධ ටික අල්ලන්න ගතිය තමයි අල්ලන්න තියෙන ඉඩ ඊ නැති වෙන්නේ. දැන් ස්කන්ධ ටික නිසා තමන්ගේ මනසේ පුද්ගල භාවයේ යෙදෙන්න කියලා ගත්තාම වෙනද වගේ පුද්ගලයෙක් කියලා මෙහෙ අල්ලන්න බෑ. වෙනදට අපිට කරන්නේ ස්කන්ධ ටික වෙනකොට පුද්ගල සංඥා වෙනකොට පුද්ගලයෙක් කියන එකකින් මේ මෙහෙ බැලුවනම් මේ අපි ස්කන්ධ ටික පුද්ගල භාවයෙන් අල්ලගෙන මේ ඉන්නේ. මේ තමයි උපාදාන. ඕකම ওই විදිහටම කාම උපාදානය කියලා ඕගොල්ලෝ දන්නවා ඇස් ඉදිරිපිටට එන්නේ පඨ ව්යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවක් සතර මහා ධාතුන්ගේ ගුණාත්මක ගති හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස උජා කියලා. අන්නේ ගුණාත්මක ගති ටික උදව් කරගෙන ඇහැ නිසා හැදෙන රූපයක් කියලා ඕගොල්ලෝ දන්නවා ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි කෙටියෙන් ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් යුක්තයි හැම රූපයක්ම. ඒ රූපයේ අපිට මේ එක එක විදිහට පෙනී සිටියට මේ සතර මහා ධාතු තියෙනවා. අර අනාත්ම වගේ ඇස් ඉදිරිය පිටට මහ භූතත් මහ භූතයන්ගේ උපාදාය රූපයක් පැමිණෙනකොට අපේ මනස තුලයි දේවල් රත්තරන් රිදි වාහන අපි කියන උණගහ අඹගහ කොස්ගහ කියන සංකල්ප යෙදේ. යම් දවසක් තියෙනවා එයාට ධාතුනානත්ය නිසා සංඥානානත්යකු සංකප්පනානත්යකු චන්දනානත්යකු තමන් තුළ ඇති වෙනවා. හැබැයි මේ චන්දනානත්ය නිසා සංකප්පනානත්ය නිසා ධාතුනානත්ය වෙන්නේ මම උණ ගහ කියලා හිතුවා කියලා අඹ ගහ හිතුවා කියලා. උණ ගහ කියලා මම හිතන අඹ ගහ කියලා මම හිතාගෙන ඉන්න තැනක තියෙන රූපේ හැදිලා තියෙන එකම ධර්මතාවය. එතන තියෙන යථාර්ථය වෙනස් වෙන්නේ මට අඹයි උණයි උනාට ධාතු අඹයි උණයි වෙන්නේ ඒ වගේ මම මට රත්තරන් වුණාට විදී වුණාට අඹ ගහක් වුණාට උණ ගහක් වුණාට මට එතන තියෙන ස්වභාවය මහ භූතමයි උපාදාය රූපෝ අනාත්මයි එතකොට එයාට කාලයක් යනකොට දැන් මං ගාව තියෙන කාම උපාදානය තමයි මේක පේනකොට මං මේ රූපය නිසා මට උණ ගහ කියන අදහස ඇති වෙනවා. උණ ගහ කියන අදහසෙන් බැලුවම මේ ස්කන්ධ ටික මම අල්ලලා තියෙන උපාදාන කරලා තින්නේ කොහොම? මේ මේ දෘෂ්ටි. එතකොට මම ස්කන්ධ ටික නිසා මා තුල උපාදානය යෙදෙනවා. ඒ කියන්නේ දේවල් කාරණා තමන්ගේ මනසේ ඇති වෙනවා කියලා දැක්කහම මට මෙහෙද බහුතුකී අල්ලගන්න තැනක් නැහැ. මේ පැත්තට බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. මේ විදිහට හැම වෙලාවෙම Tamante පෙනෙනවා පෙනෙන දේ ආරම්භය නොඑක් සංකල්පන තමන්ගේ මනස තුලත් ඇති වෙනවා කියන එක දකින්න. ඒ Taman දැනගත්තදී බාහිරය අල්ලන්න යන්න එපා. ඒක වළක්වනවා. ඒක තමයි කියන්නේ. ධර්මතා දෙකක් තියෙන දෙපැත්තට. බාහිරේ ඉඳලා අතිතුම් දැන. එම දකින්නකොටම කාර්ක කියලා ආශ්‍රය නිසා සිහි වෙනවා. Taman දැනගන්න ඕනේ මේ දකින්නකොට කාර්ක කියලා තේ වුණා. ඒක කාර්ක කියලා බැලුවොත් අපි මේ ස්කන්ධ ටික අල්ලගත්ත කාම උපාදානය අපි විදිය කියලා. පරිහරණය කරන්න පුළුවන්. නමුත් නුවණේ. එතකොට මෙහෙම දකින්නකොටම කාර්ක කියන අදහස ඇති වුණාට එයා දන්නවා මොන විදියට තිබුණත් මෙතන තියෙන සතර මහා ධාතුව. සතර මහා ධාතුව තියෙන තැනක මේ ඇහැ නිසා එතන වර්ණ සංගතක අරගෙන මෙහෙම සතහනක් වෙන්නලා අපිට තියෙනවා. මමකාරක හිතුවා කියලා හිතුවා කියලා එතන තියෙන මහ භූත වෙනස් වෙන්නේ නැහැ. එතකොට මම කාරකයි කාරකට කැමතියි කියලා මෙහෙන් ඇල්ලුවොත් අල්ලා තිනන් තිබුණ සතර මහා ධාතුටයි කැමති වෙලා තින්නේ යකාට. ඒ නිසා හැම වෙලාවෙම කාම උපාදාන කියලා කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඊට කඩම් මෙල මොකද දූදරු කියලා ඔය වස්තුකාම කියලා අපිට හම්බ වෙන්නේ. කාමයේ වස්තුන්ට පතිත වුණාම වස්තුකාම වෙලා තියෙනවා. හැම වෙලෙම කාමයේ කියන එක තමන්ගේ මනසේ තියෙන. ඒ සංකප්පකාමෝ පුරුෂස්ස සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. ඒ කියන්නේ සංකල්පනාවයි රාගයයි පුරුෂයාගේ කාමය. බාහිර මේ වස්තු කවදාවත් කාම නෙමෙයි. චිත්තන්ති චිත්‍රානි තත්ත්වෝ ලෝකේ මේ ලෝකේ චිත්‍රය එහෙම තියෙනවා. එතකොට අපිට ඉස්සෙල්ලා මේවා එකක්වත් ගන්න බලන්න යන්න එපා ඕගලන්ට වෙහෙසක් ඉස්සෙල්ලා බලන්න සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටිකේ විතරක් අජත්තං වා කාය කායන පසු විරති බහිද්ධා වා කාය කායන් පසු විරති අජත්ත බහිද්ධා වා කාය කායන් පසු විරති කියලා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත තැන්වල තමයි අපේ මනස ඇවිල්ලා තියෙන්නේ එතෙන්ද තියෙන උපාදානයේ වැඩිකම හිඳයි භෞතික දේවල් ඊට ගොනු වෙලා අපිට අහසු වෙලා තියෙන්නේ බාහිර අරමුණු වල තියෙන අල්ලන gati ඉබේම අඩු වෙනවා මේ සත්පුද්ගල රූප වල තියෙන අනාත්ම ස්වභාවය ළඟ සිටින්න ළඟ සිටින්න ඒ නිසා දැනට සමතකම තහනකින් හිත වඩන්නේ ආධ්‍යාත්මික බාහිර සත්පුද්ගල හැඟීමකින් එන රූප ටික දිහා විතරක් බලන්න මම ඕකෙදී පෙන්නවා දැන් ඔගලන්ට කණ්ණාඩි දාන්නේ අපි ඇස් වලට ඇයි? අකුරු පේන්නේ නැතිනම් දන්නේ. අපි කියන චූටි අකුරු ටිකක් තියෙන තැනක ඒක පේන්නේ නැත්නම් පත්තරේ ගන්නකොටම පත්තරේ අකුරු ටික බලන් ඉස්සලා අපි කණ්ණාඩි දා ගන්නවානේ. කණ්ණාඩි දාගෙන පත්තරේ ළඟට ගත්තාම දැන් බලුව හැදියා. දැන් ඔන්න දැන් අපිට පේන්නේ ලොකු අකුරු නමුත් අපිට ලොකු අකුරු පෙනෙද්දි තියෙන්නේ පොඩි අකුරු. කණ්ණාඩිය හරහා අපිට ලොකු කරලා දෙන්නේ නේ. එතකොට නමුත් අපි කියවන්නේ මෙතන තියෙන එකමයි මේ කියවන්නේ කියලා. නමුත් දැන් අපිට ඇහෙන් වෙනස් කරලා දුන්නු එක හරහායි පේන්නේ. ඒ වගේ අපි දන්න මොනවා හරි දෙයක් බලන්න ඉතර වෙලා. ඒ කියන්නේ පත්තරේ පැත්තක තියෙන පත්තරේ වගේ තමයි පංච විඥානේ උපදින අවස්ථාව. ඒක බලන්න පේන්නේ කණ්ණාඩියක් දාගත්තා වගේ තමයි ජවම් මට්ටමට එන්න ඉස්සෙල්ලා වොත්තපන කියන මට්ටමේදී අපි තග්ගාල කණ්ණාඩියක් දාගන්නවා. තග්ගාල ආශ්‍රය කළා දෙනවා අපිට. ඊට පස්සේ මේ කණ්ණාඩිය හරහා කණ්ණාඩිය යටින් තමයි පත්තරේ තියෙන්නේ කියලා බලන්නේ. ඒ වගේ ජවම් මට්ටමට එනකොට අපිට පේන්නේ පුද්ගලෙ. දැන් අපි කියමු මේ මම ඔකදී එදා කිව්වේ දැන් මම දැන් මේගොල්ලෝ සුදු පාට ඇඳගෙන එන්නේ. දැන් ඇස් ඉදිරි පිටේ එන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ බලන් ඉස්සෙල්ලා අපි කන්නඩි දාගන්නේ නේද? බලලා ඉවරලාද කන්නඩි දාගන්නේ? නෑ. අත්තරේ ගන්න ඉස්සෙල්ලා ඒකේ අකුරු දකින්නත් ඉස්සෙල්ලා කන්නඩි දාගන්නේ. මොකද බලන්නනේ. නේද? නැත්තම් බලලා ඉවරලා කන්නඩි දාගන්න රටාවක් නෑ. බලන්දයි කන්නඩි දාගන්නේ. එතකොට රූපයක් එනකොටම ඒ කියන්නේ පංච විඥාන මට්ටමට ඇවිල්ලා ජවන් මේ සම්පටිච්ඡන වෙනකොටම සම්පීර්ණ වෙනකොටම මෙහෙන් එනකොටම ඇතුළට දෙනවා ඔන්න රූපයක් එනවා කියලා. එනකොට රූපේ බලන්න අපි දාගන්න පළඳ ගන්න කන්නාඩිය. ඇතුළේ වෘත්තපන කියන මට්ටම කියන්නේ ඔන්න දැන් කන්නාඩිය වගේ තමයි අපි පුද්ගල භාවයේ තමයි හිතන්නේ. එහෙම පුද්ගල භාවයෙන් විතල තමයි මේ දිහා බලන්නේ. ඒ කියන්නේ මෙහෙම බලනකොටම කන්නාඩි හරහායි අපිට පේන්නේ. එතකොට ජවම් මට්ටම දක්වාම අපිට එනකොට මෙතන තියෙන්නේ පුද්ගල නොවන අනාත්ම ධර්මතාවය. නමුත් ආශ්‍රව ටික අපේ මනසේ යෙදිලා දැන් අපි දැනගන්න මට්ටමට එනකොට දැනගන්න පුද්ගලයි. තේරුණා. ඒකයි දැන් මම එකට වෙනස ගොඩක් දුරට කියන්නේ දැන් මේ එකම රූපේ ගන්න අපි ඔක්කොටම පේන මට්ටම ඒක මම උපමාව කියන්නේ එකයි. නමුත් මේ රූපය ආරම්භය දැනගන්න මට්ටම් වුණාම නානත්වයකට දැනගන්න මේ රූපෙම කෙනෙක් දැනගන්න පුළුවන් මගේ අප්පච්චි කියලා. අපේ අයියා කියලා දැනගන්න පුළුවන්. ඈ මගේ ස්වාමියා කියලා දැනගන්න පුළුවන්. ඈ මගේ පුතා කියලා දැනගන්න පුළුවන්. පෙනෙන මට්ටම එක උනාට දැනගැනිල්ල වෙනස්. හොඳට මතක තියාගන්න පෙනෙන මට්ටම මත නෙමෙයි කෙලෙස් ඉද්දතින් දැනගන්න මට්ටම මතයි ප්‍රපංච වෙන්නේ යම් වේදේති තං සංජානති යම් සංජානති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේ යම කල්පනා කරයි නම් ඒ කල්පනා කිරීමට අනුවයි ප්‍රපංච කියන එක හොඳට මතක තබා ගන්න. ඒ කියන්නේ මේ රූපයට මම තාත්තා කියලා කල්පනා කෙරුවොත් මංගාව මේ රූපයට ගනුදෙනු මගේ මනස යෙදෙන කෙලෙස් එක මට්ටම මගේ සංකල්පයට අනුවයි කෙලෙස්. මේ රූපය මගේ ස්වාමියානි කියලා කෙනෙක් කල්පනා කෙරුවොත් මේ රූපයේ ආරම්භය එයාගේ මනසේ ඇති වෙන කල්පනා මේ මේ කෙලස්තික වෙන ආකාරය. මේ රූපේ මගේ සහෝදරයන්නේ කියලා බැලුවොත් එයාගේ මනසේ ඇති වෙන කෙලස්තික එක ආකාරය. එතකොට තාත්තන්නේ කියලා පුතාන්නේ කියලා ස්වාමියාන්නේ කියලා බලන කෙනා කෙනා බලුවාම ඒ මාත්‍රව මත මානසික සංකල්පන සංයෝජන වල නානත්වයක් තිබිලා තියෙනවා මිසක ඒ සංයෝජන වලට මේ රූපේ කිසිම සම්බන්ධයක් නැහැ. තේරෙන්නේ? එතකොට ඒකයි මම මේ හැම වෙලාවෙම කියන්නේ අපිට මේ හම්බ වෙන්නේ අනාත්ම ධර්මතා ටිකක් මේ ආරම්භය අපේ සංකප්පය මත තමයි රාගයේ මත තමයි කාමයේ වෙලා තියෙන කෙලස් වෙලා තියෙන්නේ ඒකෙන් මම මතක් කරුවේ මේ රූප බැලුවම සත්‍යය කියලාමමයි පෙනෙන්නේ. ඔය මේ කණ්ණාඩියේ හැටි කියන එක හොඳට මතක තියාගන්න. මං නිල් පාට කණ්ණාඩියක් දාගෙන දැන් ඔන්න ඉදිරියෙන් ආ ඉදිරියෙන් දැන් රූපයක් එන්නේ. දැන් බලන් ඉස්සෙල්ලන කන්නඩි දාගන්න මම දාගත්ත සත්‍යයේ පුද්ගලයා කියන කන්නඩි මම දාගත්ත නිල් පාට කන්නඩිය. ඈ අපි කියමු මං ගිය ඇතුලේ ඉන්නේ කවුද මහත්තයෙක් කෙනවා වගේ කියලා කිව්වා මට දැන්. අනින්ද යාවා. දැන් බලන් ඉස්සලා මම තග්ගල දාගත්ත කන්නාඩිය. හැබැයි මම කන්නාඩිය නිල් පාට. දැන් ඉදිරියෙන් ඉන්න කෙනා එනවා. මම දැන් කන්නාඩිය දිහා දාලා බලනකොට ආ කියනවා. එනවා ඒක. නිල් පාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් වගේ තමයි පේන්නේ මට දැන්. ඊට පස්සේ දැන් කතා බහ කළා යනවා. එනවා පේනවා එන කෙනා කතා බහ කරනවා ගියා දැන් මට හිතෙන්නේ නිල්පාට ඇඳගත්ත කෙනෙක්ම යාවේ නිල්පාට ඇඳගත්ත කෙනෙක් එක්කමයි කතා කරන්නේ නිල්පාට ඇඳගත්ත කෙනෙක් ගියේ එයා ඇඳගෙන ඉන්න ඇඳුව නිල්පාටයි කියලා මම දැන් හිතාගෙන ඉන්නේ නමුත් ආපු කෙනා ඇඳගෙන ආවේ සුදු පාට එකක් නා මන් නිල්පාට කණ්ණාඩිය හරහා බලනකොට පේන්නේ මට කොහොමද නිල්පාට ඊට පස්සේ මම සිහි කරන් දැන් කල්පනා කරන්නේ පියදී නිල්පට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ගැන එකයි මම මේ කතා කරන්න කියන හැඟීමෙන් ඉන්නේ. පැත්තකට ගියාමත් මට සිහි කරන්න තියෙන නිල්පට ඇඳුම ගැනම. මේ නිල්පට ඇඳුම ඇඳගෙන ඉන්න කෙනාට කෙනාට නෙවෙයි කැමති මම නිල්පට ඇඳුමටයි කැමති. මම නිල්පට එයා ඇඳගෙන ඉන්න නිල්පට ඇඳුම බලන්න මම ආපහු ගියෝ. කණ්ණාඩි දාගෙන ඕන යන්නේ. ගියාම මට කවදාවත් බාහිර තියෙන නිල් පාට ඇඳුමක් පේනවද? හැබැයි මට පේන. හරිද? මොකද මං කණ්ණාඩි දාගෙන හින්දා ආයෙත් ගියාම මට නිල් පාට කණ්ණාඩි නිල් පාට ඇඳුම හොඳට බලන්න පුළුවන් බලලා ආයෙත් මේ කීකින් කවදාවත් එළියට යන්න දණක් නෑ ඉවරෙකුත් නෑමයි. නමුත් මං මගේ ඇස් ඉදිරි පිටට ආවේ සුදු පාට ඇඳුමක් ඇඳගෙන නෑ. කවුද එනවා කියනකොට මම නිල්පාට කණ්ණාඩියක් දාලා නම් බැලුවේ. දැන් බලන්න මෙතන තියෙන යතහ භූත ස්වභාවය කියලා එකක් පවතින ඒ කියන්නේ සතාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් අපිට ලෝකේ හම්බුණත් නැතත් පවතින ඇත්තක් හැමදාම තිබුණා. මේක සුදු පාට ඇඳුම කියන ඇත්තක් කියන්නකො. ඊට පස්සේ දැන් ඒක මේ කණ්ණාඩියෙන් බලනකොට ඔන්න මට නිල්පාට වුණා නම් මම නිල් පාටයි ආපහු ගියාම නිල් පාට ඇඳුම ගැන සිහි කරද්දි ඒක මගේ මනසටමයි එකක් මිසක එහෙම දෙයක් ලෝකෙ කොහේවත්ම නැහැ මම බලන්න කියලා ගියෝ ආයෙත් මගේ කන්නාඩී පාටටම පෙනේ මිසක කවදාවත් යතහ භූත ස්වභාවය හම්බ වෙනවද මට හීනකින්වත් හම්බ වෙයි උපන්න දවසේ ඉඳන් මරණකම්ම කවදාවත් හම්බ වෙයි මේක තමයි ලෝකෙ කිව්වේ ওই කන්නාඩිය ඇතුළට. ඕකේ තමයි ජරා මරණ දුක. ඕකේ තමයි නිත්‍ය. මොකද මෙයාට නිල් පාට කන්නාඩියේ නිල් පාට ඇඳුමේ අනිත්‍ය පෙනෙන දවසක් තියෙදි කියලා බලන්න. අනිත්‍ය බලන්න පුළුවන්ද කියලා බලන්න. නිල් පාට ඇඳුමේ අනිත්‍ය පේනවද කියලා. ඇයි සිහි කරනකොටත් නිල් පාට ඇඳුම බාහිර තියෙනවා නම් බලන්න ගියාම නිල් පාට ඇඳුම එහෙමම පේනවනම් කොහොමද නැහැ කියන්නේ? එතකොට ආපහු ආවහම නිල්පාදන්දුම සිහි කරන්න පුළුවන්. ඔය වගේ තියෙද්දී කවුරු කෙනෙක් ඇවිල්ලා කියනවා අපිට ඇත්ත අනුකම්පාවෙන් මේ ඇස් ඉදිරි පිටට එන්නේ සුදු පාට ඇඳගත්ත කෙනෙක්. ඔබ ওই නිල් පාට කණ්ණාඩිය දාලා බලන හින්දා නිල් පාට පේන්නේ. නිල් පාට කියලා නිල් පාට ඇඳුමට ආසයි කියලා ඒක සිහි කරද්දි බාහිර තියෙන සුදු පාට දෙයක්. බලන්න කියලා ගියාම සුදු පාට ඇඳුම ඇසිදිරි පිටට එනවා මිසක කවදාවත් නිල් පාට වස්තුවක් වෙන්නේ මේ තියෙන ඇස් දෙකේ පාටින්ම උඹට නිල් පාට පේන්නේ කියලා කිව්වොත් ඔය අතර කෙනෙක් විශ්වාස කරනවා කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ විශ්වාස කරන කෙනාට තවදුරටත් කියනවා. එහෙනම් මෙතන තියෙන ධර්මතාව ටික බලන්න. ඒ කියන්නේ එයාට කියනවා නිල් පාට සිහි කරන ගානේ මම මොහොම නිල් පාට සිහි කරද්දි එතන තියෙන්නේ සුදු පාටින් ඇදගත් ධර්මයක් සුදු පාට දැන් තාම පේන්නේ නිල් පාට මම නිල් පාටින් පේන ඇඳුම බලන්න කියලා යද්දි සුදු පාට තියෙන ඇඳුමක් ඇස් ඉදිරිපිට එයි නිල් පාට කණ්ණාඩිය හරහා බලන හින්දා මට නිල් පාටම කියලා පෙනේ නේද කියලාත් බලනවා බලන වෙලාවෙදි මෙතන තියෙන්නේ නුවණින් දැන් මේ බලන්න. සියවිය නිල් පාටට පේන්නේ. නුවණින් බලනවා. මේ සුදු පාට තියෙන තැනක නිල් පාටට පේන්නේ කණ්ණාඩිය නිසා නේද කියලා බලනවා. ආ නිල් පාට සිහි කළා යන්න හදෝ නෑ වැරදි ඒක. ඒ තියෙන්නේ මෙහෙම එකක් නේ කියලා අල්ලා දෙනවා. මේ නිල් පාට පරිහරණය කරන්න. නිල් පාට පරිහරණය කරන්න. එයා සත්‍ය පරිහරණය කරනවා ඇත්තම බලන. බලනකොට බලනකොට බලනකොට මේ කණ්ණාඩිය දියවේ. කන්නාඩිය ජීවන ලෝකයක් වෙනවා. යමක් පරිහරණය නොකරනකොට ඒක පිරිහෙනවනේ නේද? පරිහරණය කරන්න කරන්න තියුරු වෙනවා. අද අපි කෙලෙස් පරිහරණය කරනකොට ආත්ම පරිහරණය කරනකොට ඒක වැඩි වෙනවා. සුදු පාට ඇඳුම වගේ තමයි අනාත්ම වූ ධර්මතාවය. තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලිත් අපි ලෝකේ පහළ වුණත් නැතත් මේ හැම වස්තුවම අනාත්මයි. මේ පේන රූපේ දැනගන්න මට්ටමට එනකොටම අපි නිල් පාට සංඥාවිය දානවා වගේ සත්ව පුද්ගල භාවයට හිතනවා. දාගත් එකෙන් පේනවා වගේ හිතපු විදිහට අපිට පේනවා. ඊට පස්සේ දැන් පුද්ගලයේ කියලායි අපිට දැන් පේන්නේ. පුද්ගලයේ කියලා හිතලා පුද්ගලයේ හැටියට පේන්නේ. එහෙම පෙනෙද්දිත් රූපය අනාත්මයි. පුද්ගලයේ ගැන සිහි කරද්දි බාහිර අනාත්ම ධර්මතාවයක්මයි තියෙන්නේ. පුද්ගලයා බලන්න යද්දී බාහිර තියෙන්නේ අනාත්ම වූ ධර්මතාවයක්මයි. බලන්න කියලා ගිහිල්ලා බලද්දී අනාත්ම වූ ධර්මතාවයේ තියෙන තැනක ආත්ම සංඥාවම යෙදිලා තියෙනවා. ඔක තමයි ඇත්ත. ලෝකේ කියන්නේ මේ තේන්නේ දැන් පුද්ගලයාමයි. පැත්තකට ගිහිල්ලා සිහි කරන්නත් පුළුවන් අහවල් මහත්ය අහවල් කෙනා අහවල් දේ කියලා පුද්ගලයා ගැන සිහි කරන්නත් පුළුවන්. සිහි කරන කෙනා බලන්නත් පුළුවන්. ඕකට තමයි ලෝකයේ ඇතුළේ කියන්නේ කෙලෙස් ඇතුළේ ප්‍රපංච ඕකේ ඇතුළේ තමයි ජරා මරණ දුක. මොකද මේ කණ්ණාඩිය හරහා බැලුවාම ඒ සත්‍යයන්ගේ ඉපදීම, ඒ සත්‍යයන්ගේ ලෙඩවීමෙන්, ඒ සත්‍යයන්ගේ මරණයෙන් එන දුකෙන් ඕගොල්ලෝ මිදිලා නැහැ. ඒ සත්ව නිකායවන් වල ඉපදීමෙන් ඕගොල්ලෝ මිදිලා නැහැ. මොකද මේ සත්පුද්ගල සංඥාව තුල නින්නේ. මිදිලා නැහැ. දැන් ඕකට අර මං කියපු උපමාව වගේ මේක ගෙවන්න තියෙන්නේ. මෙහෙම තියෙද්දි දැන් හොඳට දකින්න ඕනේ මේ සත්පුද්ගල භාවයට දෙන්නේ මේ කණ්ණාඩිය නිසා. දැන් මම නිල්පාට කණ්ණාඩිය දාගෙන බීඩියෙන් බැලුවොත් මේක නිල්පාටමනේ පේන්නේ. ඒ විදිහටම කෙනා කෙනාගේ මනසේ ආත්ම සංඥාව නැමැති සංකප්පය නැමැති කාමයේ යෙදිලා මේ උපාදානයේ යෙදිලා මනසේ තියෙන. ඒක එච්චර බලයි. බලවත්. මේ පුද්ගලය කියලා තේන්නේ සම්පූර්ණ කෙලෙස් බුද්ධිය. කෙලස් ටික තමන්ගේ මනස. මේක දිය කරන්න පුළුවන් එකක්. මේක ගෙවන්න පුළුවන් එකක්. හැබැයි මේක ගෙවන්න කවදාවත් රූප කලාප කඩ කඩ කඩ කඩ කඩ කඩ ඉඳලා බෑ. එහෙම කඩලා හරි ඊගාට උත්තරයක් එන්න ඕන. මෙහෙම කඩේවා නම් කැඩුවේ මොකක් නිසාද? කේස්ලොම් නියදත් හම්මස් ලේ නහර ඇට ඇටම් ගිලු කියලා රූපේ කොටස් කළා කළා කළා බෙදලා බැලුවා නම් බැලුවේයි. හරි මේ රූපය අනාත්මයි කියන එක ඔප්පු කරගන්න. එහෙනම් ආත්ම විදිහට පෙනීමේ දෝෂය තියෙන කෙනෙක් කියලා පෙනීමේ දෝෂය තියෙන්නේ මගේ මනසේ. මනසේ දෙන ප්‍රපංචයකුයි කියන කාරණාව තේරුම් කරගන්න. තේරුම් කරගෙන තව දුරට නැවත නැවත මෙහෙම රූපේ අනාත්ම ස්වභාවය බලන්නේ මොකද මනස තියෙන ආශ්‍රයයේ වෙනකම්. එහෙම නැතුව මෙහි රූපය ඇත්ත දකින්න යනවා නෙමෙයි මේ කඩගල. මේ කඩලා කඩලා කොටස් කරලා රූපය ඇත්ත දකින්න බෑ. රූපය ඇත්ත හැමදාම ඇත්ත ඇත්තම තමයි. වැහිලා තියෙන කෙලෙසකින් නම් කෙලෙසෙ තියෙද්දි රූපය ඇත්ත දකින්න පුළුවන්. බෑ. එහෙනම් රූපේ දැන් කඩලා බලනවා කියලා කරන්නේ මොකද්ද? කෙලෙසෙ ගෙවන්න ඕනේ. ආශ්‍රය යක්ෂය කරන්න තියෙන අපිට. ඈ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභ දේශ මොහ දුරු කරගන්න. රාගක්ඛය දේසක්ඛය මොහක්ඛය නිබ්බානෝ ක්ලේශ පරිණිරවාණය. කෙලෙසුන්ගේ පිරිනිවීමකු යෝනේ අපිට ස්කන්ධයන්ගේ ඇත්ත අමුතුවෙන් බලන්න කියලා එකක් නෑ. ස්කන්ධයේ ඇත්ත ඇත්තමම තමයි. අනාත්මෝ ධර්ම අනාත්මෝ. ඒක නොපෙනෙන කෙලෙසේ නම් තියෙන්නේ කෙලෙසේ ගෙවන්න තියෙන්නේ. මේක ලොකු වෙනසක්. මේ කෙලෙසේ ගෙවා ගන්න ඕනේ කියන අදහස නැතුව අපි කියමු නිල් පාට කණ්ණාඩිය දාගෙන නිල් පාට කණ්ණාඩිය බලපු නිසා මේක නිල් පාට තියෙන්නේ කියලා දැනගන්න නැතුව නිල් පාට අයින් කරන්න කියන අදහසින් ඕගොල්ලෝ මේක කඩ කඩ කඩ කඩ දැල්වුවොත් පුළුවන් කරන්නේ මේ සත්‍ය පුද්ගල කියන හැඟීම අනාත්ම රූපය ඇති ඉදිරිපිට එනකොට පුද්ගල හැඟීම යෙදෙන්නේ අපි තුල නේද කියන එක අහගන්න නැතුව දැන් මේ පුද්ගලයේ කියන අදහසින්ම රැවටිලා දැන් පුද්ගල භාවය නැති කරන්න කේස් ලොම් නියදත් ධම්මස්නහර කියලා කඩලා කඩලා කඩලා කඩලා කඩලා බල්ලා හරියනවා දැන් අවිද්‍යාව හැංගිලා තියෙනවා තේරෙනවද කියන්නේ ඒ නිසා පුද්ගල භාවය නැති කරන්න කියලා කරන්න දෙයක් නෑ රූපේ ඇත්ත බල බල ආශ්‍රය ගෙවා ගන්න තියෙනවා ඔන්න ඔහොම කළාම තමයි මං යම් කලකදී මේ අනාත්මෝ ධර්මතා අනාත්මෝ ස්කන්ධය ඇති ඉදිරිපිටදී ආත්ම සංඥාවක් යෙදෙන්නේ කියලා දකිනවා. ආත්ම සංඥාවෙන් සිහි කළ බාහිර භෞතික වස්තුන් බලන්න බෑ බාහිර වස්තුන් කවදාවත් ආත්ම උනේ නෑමයි කියලා එයාට විශ්වාසයි. ඒකම එයාගේ සම්මාදිට්ඨිය. නිවැරදිව දකිනවා. ස්කන්ධය ස්කන්ධය හැටියට දකිනවා කෙලෙස් කෙලෙස් ටික හැටියට දකිනවා ස්කන්ධයේ උන්ගේ ඇත්ත බල බල කෙලෙස් ප්‍රහාණයකට යුතුයි කියන තැනකට එනවා. එක පිළිසෙන් දැක්වේ දැක්වේ සමුදය ප්‍රහාණයකට යුතුයි. සමුදය ප්‍රහාණය කිරීමෙන් තමයි නිරෝධී සත්‍යත් වෙන්නේ. කියන තැනකට එයාට සැකයක් නැහැ. ඒ විදිහට දැනගෙන සීලයක පිටුව සමත කමතහනකින් හිත වඩවද ඔහොම බලන්න තියෙනවා. ඔහොම කරනකොට කරනකොට කරනකොට වෙන්නේ මොකද්ද? මේ ආත්ම සංඥාව ඒ කියන්නේ කාලයක් යනකොට ටික ටික මේකට කියන විමුක්ති පරිපාචනීය ධර්ම කියලා විමුක්තියට මොහු කරනවා දැන් මොහු කරන්න යමක් මෙයාගේ මනසේ තියෙනවා නෝන කරන්න කරන්න ටික ටික ටික ටික ටික ටික ටික ටික ගෙවෙන එක පාටම ගෙවෙන්නේ නමුත් බලන්න බලන්න ආත්ම සංඥාව ටික ටික මෙයාට ගෙවෙනවා. ඒ කියන්නේ අනාත්මේ තහවුරු වෙනවා ආත්ම සංඥාව Taman තුල තියෙන එක ගෙවෙනවා. පැත්තකට වෙලා ඉන්නකොට සත්‍ය පුද්ගල භාවයෙන් සිහි කරුවා සිහි කරන්නේ නමුදු සිහි කරන්න බැරි දවසක් ස්පර්ශ ආයතන හයම අනාත්මයි ආත්ම සංඥාවම එළඹ සිටිනවා කියන තැනක දෙනවා. උතෙන් කියන ශුන්‍යෝගා. හැබැයි නැගිටලා පියවියෙන් බලන් දෙනකොට පුද්ගල සංඥාව යෙදෙනවා. ඔන්න ඒ වුණාට මේ ගෙවල් පහේ මේ මේ මේ ගම් බින්දික ගම් පහරන හොරු වෙනවා. හොරුන්ට අවු වෙනවා. ඒ කියන්නේ පැත්තකට වෙලා ඉඳලා සිහි කරන්න හදනකොට සිහි කළා යන්නම බෑ. සිහි කරන්නේ ආත්ම සංඥාවම සිහි කරනවා බාහිර සත්‍ය පුද්ගලෙක් ඉන්නවා නෙමෙයි බලන්න කියලා ගියත් අනාත්ම ස්කන්ධය ඇතුළත පිටේනවල පුද්ගල සංඥාව යෙදෙන්නේ කියලා දකින්න දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා කියලා සත්‍ය පුද්ගලය කියලා බාහිර දෙහි කරන්න බෑ. ඒ හැම තැනකම තියෙන රූපයත් රූපයේ ඇතිවීමත් හොඳට පේනවා යාට. මෙහෙම ධර්මතාවයක් කියන තැනක මනසේ යෙදෙන කියලා තේරෙනවා. කොහොම එක තැනක ඉඳගෙන භාවනා කරන කලහම මනස බොහෝම සැහැල්ලුයි බොහෝම සතුටුයි. මේ ශුන්‍යතාවයෙන් කියන්නේ හැබැයි නැගිටලා කියෙවියෙන් ආයතන ටික ඇතුළු කරගෙන කටයුතු කරන්න එද්දී ආය ඇත්තම වෙනවා ඒ ටිකේදී ආ අයියම පේනවා අක්කම පේනවා අම්මම පේනවා ඒකයි ගම් පහරන හොරු එනවා කියලා කියන්නේ. තවදුරටත් ඉතින් දුවන්න ඕන. තවදුරටත් මේ විදිහට විදර්ශනා කරන්න. එතකොට තමයි හිත සමාධි වෙලා ආනන්තරික සමාධිය කියන එකක් තියෙනවා. ඈ අර කර්මයේ සුසුත්‍රයේ කියන මොකද්ද? සමාධිය ගැන සමාධිමානං තරිකඤ්ඤමා හෝ සමාධිනාතේන සමෝ නවිජ්ජති කියලා. එතකොට සමාධි ඒකට කියන මොකද්ද? තරිකඤ්ඤමා හෝ කියලා කියන්නේ ආනන්තරික ආහු කියලා. ආනන්තරික ආහු කියලා කියන්නේ ආනන්තරික යම් සමාධියකට සාපේක්ෂව යම් සමාධියක් හා සමගම මේ ආශ්‍රව ගෙවෙයිනා. ඒකට කියනවා ආනන්තරික සමාධිය කියලා. දැන් අපි ආනන්තරික කර්මය කියන්නේ මේ ජීවිතයේ අත හැරෙනවත් එක්කම අනුතුරු වෙන්නේ විපාක දෙන ඒ වගේ මේ ආනන්තරික සමාධිය කියන්නේ සමාධියත් එක්කම අනුතුරුව ආශ්‍රය වෙන තැනකට එනකන් එනවා එහෙම ගියාම වෙන්නේ මේ කෙලෙස් පරිහරණය නොකරනකොට නීවරණ ධර්ම කියන එක අපේ වෙන්නේ නීවරණ ධර්ම අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන මේ ඇත්ත පේනවා ඇත්ත පේන්න පේන්න නීවරණ ධර්ම අඩු වී අඩු වී දැන් මෙතනදී මේ ditthiri pallasa මත්තන් අපිට ගෙවෙනවා ටික ටික. ඊට පස්සේ තව ඉස්සරහට කරනකොට චිත්ත විපල්ලාසයක් ගෙවෙනවා. ඒ කියන්නේ සත්‍ය පුදුලෙක් ඉන්නවා කියන්නේ හිත ගෙවෙනවා. සංඥාවල ගෙවෙන්නේ. සංඥා විපල්ලාසය කියන්නේ මේ සංඥාව යෙදිලා තියෙන අපේ. ඒක ගෙදෙන්නේ අර වගේ තැනක. සංඥාව මට්ටම වෙනස් වෙන. ඒකයි මේ මට්ටම තියෙන කාම සංඥාව කියන්නේ. අපි කුසල මනසිකාරය කෙරුවා සංඥාව කාමය. මේ තියෙන මට්ටම. ඒකයි අපි කාමවචර මට්ටමක අපේ කුසලයේ රැඳෙන්නේ හඳුනාගන්න. සංඥාව කියලා කියනකොට තේරෙනවද අපිට මේ දැන් හඳුනා ගන්න මට්ටමම පුද්ගලයේ. ඒ කියන්නේ දැන් මේ රූප සංඥාව කාම සංඥාවක් කියලා අපිට තියෙනවා. ඇහැට පෙනෙන රූප සංඥාවක් තියෙනවා. නමුත් කාම සංඥාව කියන පුද්ගලයෙක් ගැනයි හඳුරන්නේ. පුද්ගලෙක් කියලා හඳුනනවා. දැන් මේ වස්තුව ගත්තහම පුද්ගලෙක් නෙමෙයි කියලා තේරෙනවනේ හිතට. නැගෙනවනේ. පුද්ගල භාවයෙන් මෙනෙහි කළත් නොකළත් නම් වශයෙන් කිව්වත් නැතත් මේ මේ හැඩේ පේන බවම අපිට පුද්ගලෙක් කියලා කියන ගතියක් තේරෙන්නේ. ඔබ තමයි සංඥාව ඔය සංඥා මේ විපල්ලාසය කියන එක තුන් ක්‍රමයකට කියන දිට්ඨි විපල්ලාස සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස. ඒකයි මේ මේක මේ ජීවෙන්නේ නැත්තේ. අපි දැනගත්තට මානසිකාර මට්ටමින් දැනගත්තාම හොඳට මේ ධර්මය අහගත්තාම ditthi vipallasaya ගෙවෙනවා. ඇත්ත එහෙනම් අනාත්ම යනාත්ම තනක ආත්ම සංඥාව අපි තුල යෙදෙන්නේ කිව්වහම සත්‍යයේ වූ පුද්ගලයේ වූ ආත්මතු රූප නැහැ කියලා තර්ක ඥාණයෙන් අපිට දැනෙනවා. තේරෙනවා ලොකු දෘෂ්ටි අපේ අතහැරෙනවා. නමුත් සත්‍යයක් ඉන්නවනේ කියන හිත තියෙනවා අපේ. සත්‍යයක් ඉන්නවනේ කියන සංඥාව තියෙනවා. තවදුරටත් විතර්කණය කරනකොට කරනකොට සත්‍යයක් ඉන්නවනේ කියන හිත අතහැරේ. නමුත් සංඥාව අතහැරෙන්නේ නැහැ. තේරෙන්නේ සංඥාව තියෙන රහත් වෙනකන් මේ කියන සත්‍ය සංඥාව. සත්‍ය නෙවෙයි ඔබට කියන්නේ මොකද්ද? මානෙහ එක තුල මේක මේ ධිට්ඨිය නෙමෙයි මේක කාම සංඥාවෙන් එක්තරා කියු මට්ටමක් මේ මේ පුද්ගල සංඥාව. එතකොට මමින්කාර මානෙ මේකට. මම මගේ කියන මට්ටමේ ඇති වෙන මානෙ. මේකද එච්චර දැනීමක් කියන ආකාර සත්‍යයක් හැටියට මනලා පුද්ගලික හැටියට මනලා කියන තැනකින් මානෙ සම්බන්ධයි. මානෙ කියුවහම මේ මම කියන තැනකින්ම විතරක්ම නෙමෙයි හිතෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට බලලා ආත්ම සංඥාවද ගෙවෙන තැනට ආවහම මෙයාගේ මනස සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. එදා ඉඳලා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය වෙනවා. අන්න ඒකට කියව ශුන්‍යත චේතෝ විමුක්ති කියලා. පංච උපාදාන ස්කන්ධ දුකෙන්ම මිදෙනවා. දැන් නිල් පාට සිහි කළා, නිල් පාට බලලා, නිල් පාට දැකලා, නිල් පාට දැනගන්නවා කියන ලෝකෙන්ම මිදෙනවා. සත්‍යයක්ව දැකලා සත්‍යයක්ව සිහි කළා සත්‍යයක් බලන්න ගිහිල්ලා සත්‍යයක් හම්බ වෙලා සත්‍යයක් එක්ක දැනගන්නවා කියන දැනීම මේක. සත්ව පුද්ගල භාවය නිසා එන දුක නූපදින ස්වභාවයටම පත් වෙනවා. නූපදින ස්වභාවයටම පත් වෙනවා. දැන් ධර්මතා ටිකක් තියෙනවා. එතනක් තියෙනවා. දැන් ජරා මරණය. හැබැයි පුද්ගලයෙක් නෙමෙයි. තේසන් තේසන් ධම්මානම් ජරා ජීරණතාවයක් කියනවා. තේසන් තේසන් ධම්මානං khයෝ වයෝ කියන ධර්මතාවය දක්වනවා. ඒ ඒ ධර්මයන්ගේ දිවීම. මේ රූපේ දිව. මේ රූපේ ලෙඩ වෙනවා. මේ රූපේ හැරෙනවා. කවදාවත් පුද්ගලයේ පංච උපාදාන ස්කන්ධ දුකක් නැහැ. සත්‍යයේ ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු බව නිසා, මරණය නිසා පපි අද්ද ගහන්න, කෑ ගහන්න, දරුවා මලා කියලා අඬන දුකෙන් එක. සම්පූර්ණම ඒ විමුක්තිය අකෝපයයි කියලා කියන්නේ අනාත්ම සංඥාව එළඹ සිටියට පස්සේ බැරි වීමකින් හරි ආත්ම දෘෂ්ටියට පෙනෙයි කියලා එකක් වෙන්නේ ඕප්පයයි කියලා කියන්නේ විතක අනාත්ම සංඥාව එළඹ සිටිනවා ආයෙත් ඒක රැවටලා ආයෙත් ආත්ම දෘෂ්ටියෙන් පෙනෙන. නමුත් ශුන්‍යත චේත විමුක්තිය කියලා කියන්නේ සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි නම් ඒ ශුන්‍යත බව අකෝප්පය වෙනස් වෙන්නම නැහැ දැන් හැම වෙලාවෙම අනාත්ම සංඥාවෙම එළඹ සිටිනවා. එතකොට එයාගේ මනස ආස්තයන්ගෙන් මිදෙනවා කෙලෙසුන්ගෙන් මිදුණා පංච උපාදානස්කන්ධ දුකෙන්ද මිදුණා දුක් ස්කන්ධය මතු නූපදින ස්වභාවයට පත් වුණා ඔන්න කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්ස මේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ හැටියට ගන්න කන ශබ්ද සෝත විඥාන කිසිවක් උපාදාන වශයෙන් ගන්න අටලොස් ධාතුවේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයයෙන් හිත මිදෙන. ඔකට කිව්වා අනුපාදා පරිනිර්වාණය. දැන් කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවිලා. දැන් තමයි ස්කන්ධ නිරෝධි වර්තමානයේක පේන්න යමක් පේනවා නම් පේන්න උපකාරී වෙන පෙනී නැති වෙන්න හේතු වෙන ධර්මතා ඇතුළත නිසා පෙනෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට පෙන්නේ නිරුද්ධ වෙනවා කියන දැනකින් කියනවා. ඔන්න ඔය ගැන තමයි මම එක මට්ටමක් මතක් කළේ. මේක විතර මේක තමයි නියම ඇත්ත. ඇත්ත කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝක පහළම දේශනා කරන දේ ඔච්චරයි. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය කියන්නේ ඕක. අනාත්මයි කියන එක ආත්ම සංඥාවකින් වැහිලා මිසක තියෙන්නේ ඒක ඒ වැස්ම අපේ මනස තුල තියෙන එකක්. ඒ කියන්නේ අපි දැන් ලෝකෙ හිතාගෙන සත්‍ය පුද්ගලයේ ඉන්න හින්දා සත්‍ය පුද්ගල භාවයේ අපිට හම්බ වෙනවා කියලා නේ එහෙම නැහැ. ඒකයි දැන් තණ්හාව නැති කරන්න කියලා අපි සත්‍ය පුද්ගල භාවය නැති කරන්න මෙහෙ බැලුවට හරියන්නේ නැහැ. බලන්න අපේ මනසේ දෝෂේ තේරුම් ගන්න ඕනේ. සම්මා දිට්ඨිය ඉස්සෙල්ලෝ. ඊට පස්සේ සුවිශේෂී දේ තමයි මේ මේ ශාසනේ ගොඩක් කියන්නේ අද අනිත්‍ය බලන ක්‍රම හරියන්නේ නැහැ කියන එක මේ ඒ කියන්නේ මේ ශාසනයේ තියෙන අනිත්‍ය බලන්න හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම හරහා විතරයි අනිත්‍ය බලන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයකට අනිත්‍ය බලන්න බෑ. ඈ ඊගාව දේ තමයි දැන් සිළු සංස්කාරෝ අනිත්‍යයි කියලා බලන. දැන් අපි අනාත්මයි කියලා බලවනේ. එතකොට ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා අනිත්‍යයි. ඒ වගේම සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීව සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියන ස්පර්ශ ආයතනය දකින්න. ඒ ධර්මය අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම ඒ ධර්මය හටගන්න. ඉතුරු නැතුවම නැති වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. මේ හැම ස්පර්ශ ආයතනයක්ම එතකොට නිත්‍ය සංඥාව තියෙන්නේ අපේ මනසේ. නිත්‍ය සංඥාව තියෙන්නේ අපේ මනසේ. ඒ අනිත්‍ය බලන්ද පටිච්ච සමුප්පන්න බව ඒ ප්‍රත්‍ය ටික ප්‍රත්‍යයෙන් ඇතිවන ධර්මතා ටික ගැන හොඳ අවබෝධයක් තියෙනවා. තිබුණ නැත්නම් බලන්න බෑ. පේන්නේ මොකද මෙතන තියෙන්නේ ඊටාම සියුම් ඔගොල්ලෝ දන්න දැන් ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය කියන මේ ඔක්කොම ටික උපාදාය රූප කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. මේවේ කවදාවත් රූප කලාප කඩන්නේ නැහැ. ඒකයි දැන් මම අර මතක් කළේ දැන් ලෝකේ වරක් තරණය කළ ගඟ දෙවරක් තරණය කරන්න බෑ කියන තැන දක්ව කතා කරනවා අනිත්‍ය. ඇයි? ඉස්සෙල්ල වතුරට අත දැම්මොත් ඔන්න ගෑවෙනවා. ගංගේ දෙවෙනි පාට අත දැම්මොත් ගෑවෙන්නේ ඉස්සෙල්ල වතුර නෙමෙයි ටික ගලාගෙන ගිහින්. ඒ තරම් අනිත්‍යයි එතකොට මේ රූප කලාප ඒ තරම් වෙනස් වෙවි යනවා. ඉස්සෙල්ල මෙහෙම බලපේක නෙමෙයි ඊගාව බලන්නේ බලනකොට තියෙන වෙන රූප කලාප. ওই පැත්තෙන් අනිත්‍ය බලන්න බෑ මම කියන්නේ. ඔහොම එකක් ගැන නෙමෙයි මම මේ ශාසනය උගන්වන්නේ. ඇයි ඒකට හේතුව? උපාදාය රූපවල රූප කලාප බලන්න බෑ. රූප කලාපවල ඒ වගේ තැනකින් නෙමෙයි අපි සසරට අහු වෙලා තියෙන්නේ. රූප කලාපයන්ගේ වෙනස් වීම කියන තැනින් දලලා මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තැනකින් නම් අපි අහු වෙලා තියෙන්නේ. නමුත් අපි බැඳිලා තියෙන්නේ ඇහැට පෙනෙන මේ රූපෙටනේ. මේ ඇහැට පෙනෙන රූපය කියන එක කිසිම ද්‍රව්‍යයකට අයිති දෙයක් නෙමෙයි. මහ භූත වලට අයිතිත් නැහැ. ඇහැට අයිතිත් නැහැ. චක්කු විඥාණයට අයිතිත් නැහැ. චක්කු සම්පස්සේ විතරක් අයිතිත් වේදනාවට අයිතිත් නැහැ. සංඥාවට අයිතිත් නැහැ. සංකාරයට අයිතිත් නැහැ. විඥාණයට අයිතිත් නැහැ. එහෙනම් මොන එකකටවත් නැතුව හිස්ද කියලා කහන්නේ. මේ චික ඔක්කොම එකට එකතු වෙලා නියෝජනය වෙලා අපිට හම්බ වෙන්නේ. එයාගේ යාගේ යාගේ යාගේ කොටස් ටික කළා ස්කන්ධ පංචකයේම යෙදিলা මෙහෙම ධර්මතාවයක් තියෙනවා ස්කන්ධ ටිකම නිරුද්ධ වෙනකොට පේන එක නිරුද්ධ වෙනවා එතකොට මේ එකක් මම පෙන්නන්නම් දැන් හීනෙන් පේන රූපයක ඕගොල්ලන්ට රූප කලාප වල අනිත්‍ය බැලුව හැකි රූප කලාප බිඳි බිඳි යනවා කියලා වරක් මුණ ගැහුණු රූපෙ නෙමෙයි ඊගාවට මුණ ගැහෙන්නේ ඒ රූප කලාප බිඳිලා කියලා හිතුව හැකියි වතුරකට ඡායාවක් වැටිලා තියෙනවා නම් දැන් මේ පොකුණු වතුර තිබුණොත් මේ මොකද ඡායාව වැටෙන්නේ ඔය වතුර වැටලා තියෙන ඡායා රූපේ ඕගලන්ට බලන්න බැයිද පුළුවන් නේ පුළුවන් ඔය ඡායා රූපේ අනිත්‍ය බලන්නේ කොහොමද ඕගලන්ට බලන්න පුළුවන්ද වතුරේ නෙමෙයි වතුරේ නම් කියන්න පුළුවන් රූපකලාප වෙනස් වෙනස් යන්නේ කියලා ඈ ඔක්සිජන් හයිඩ්‍රජන් කියන අණු එකතු වෙලා මේ වතුර හැදෙන්නේ ඒව නැති වෙන නැති වෙනවා කියලා හරි බැලුවේ හැකි ඒ වතුර රූප කලාප වෙනස් වෙවි තියෙනවා කියලා බැලුවේ හැකි දැන් වතුර වැටලා තියෙන ඡායාව ඡායා රූපේ ඔයගලන්ට පුළුවන්ද මේකේ රූප කලාප වෙනස් වෙනවා කියලා බලන්න වතුර වැටලා තියෙන ඡායාවේ මම කියන්නේ එහෙම යෙදෙනවද බලන්න ඔයගලන්ට අනිත්‍ය අනිත්‍ය බලන්න වෙනවනම් වෙන්නේ කුණ ගහ නිසා, අවුව නිසා මේ වතුර ටික නිසා ඡායාව තියෙනවා. කුණ ගහ හරි නැති වුණොත්, වතුර හරි නැති වුණොත්, අවුව හරි නැති වුණොත් ඡායාව නැතිනවා කියලා අන්ති බැලිය හැකි මොකක? රූප කලාප නැති වෙනම ඉස්සෙල්ලා බලපු ඡායාව නෙමෙයි තින්නේ මොකද වෙන රූප කලාප ටිකක් දැන් වෙනස් වෙලා කියන තැනකින් පුළුවන් බලන්න. බෑ. දන්නවද ඇහැට පෙනෙන රූපයයි වතුරට වැටුනහම උණගහේ ඡායාවේ පේන රූපයයි වගේ මේ රූප අතර කිසි වෙනසක් නැහැ කියලා. ඒ දුපාදාය රූප මේ දුපාදාය රූප. වතුරට පෙනෙන වැටලා තියෙන උණගහේ ඡායාව අල්ලන්ඩි කියලා උගුල අත දැම්මොත් උගලන්ගේ අත වුණනම් හැපෙයි වතුරේ. කවදාව ඡායාව අල්ලන්න පුළුවන්? බැහැ. එහෙනම් ඒකේ රූප කලාප වල අනිත්‍ය බලන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවද අපේ හිත බැඳිලා තින්නේ ඒ මට්ටමේ රූපෙටයි කියලා. මේ මහ භූත ටිකම අසුරු කරගෙන කර්මජ වූ ඇහැද උදව් කරගෙන හිතද උදව් කරගෙන මහ භූත තියෙන තැනක මේ රූපයක් අපිට හදලා තියෙනවා. මේ තේන රූප සතහනේ ඕගොල්ලෝ රූප කලාප කොච්චර අනිත්‍ය බැලුවත් ආත්ම සංඥාවකින් නිබඳු රූපයක නිකන් ගෙවෙන්නේ. ගෙවන්න බෑ. අර කතාවක් කියන්නේ ඉස්සරහා දොරකොඩ මේ පඩියේ දූවිලි පිරিলা. දැන් උණ ගහේ ඡායාව උණ ගහක් තියෙන ලොකු උණ පඳුරක්. උණ ගහේ ඡායාවේ මේ පඩිය අතු ගන්නවා. අතු ගන්නවා කියන්නේ දැන් උණ ගහ එවනට දැනෙනකොට මෙහෙම මෙවෙනකොට දැන් පඩිය අතු ගෑනේ. අද ඒ කියන්නේ පඩිය හරහා ඡායාව යනවා. නමුත් දූවිලි යන්නේ <laughs> එතකොට මේ ඒ වගේ සිද්ධියක් තමයි අපේ මනසේ ওই තියෙන සිද්ධිය. කවදාවත් දූවිලි යන්නේ නැහැ කොහොමද? එතකොට ඒකෙන් මම මතක් කළේ මේ අනිත්‍ය බැලීම හැමදාම මම මේ සාසනයේ විශේෂම කියන්නේ අනිත්‍ය කියන එක මේ ශාස්ත්‍රයේටම ආවේනික වෙච්ච ධර්මතාවයක් කියනවා. අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරනවා, රූපකලාප දිවිදි කියනවා, කැඩි කැඩි යනවා කියන සිද්ධිය කාටත් බලන්න පුළුවන්. නමුත් මේ අනිත්‍යයි කියලා බුදුහාමුදුරු දේශනා කරන වචනය හරිම ගැඹුරුයි. අනිත්‍යයි කියන ධර්මතාවය නොදන්නාකම නිසාම මේ සසරෙන්නේ. අනිත්‍යයි කියන වචනේ ඇත්තට ගැඹුරුයි. අනිත්‍ය බලන්න නම් නිත්‍ය වෙච්ච හැටි ඒ කියන්නේ ඒ ධර්මය ඇති වෙච්ච හැටි බලන්න වෙනවා ඒ ධර්මය යම් ප්‍රත්‍යක් නිසා නම් ඒ ධර්මය හටගත්තේ ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා බලලා අනිත්‍ය බලන්න වෙන්නේ මේ සාසන මොකද ඇහැට අපිට පෙනෙන අපේ හිත බැඳිලා තියෙන හීනෙන් අපිට පෙනෙන මට්ටමේ නැත්තම් අර වතුරකට වැටුනහම පෙනෙන ඡායා මට්ටමේ රූපයකට අපේ හිත බැඳිලා තියෙනවා එතකොට ඉබඳු මට්ටමේ රූපේක අනිත්‍ය දැකීමෙන්ම මේ කෙලෙස් අයින් කරන්න වෙනවා මිසක රූප කලාප බැලුවා කියලා වෙන කොටස් කොටස් හැදුවා කියලා කවදාවත් පුළුවන් කමක් නැහැ. ඒකෙදි අපි තේරුම් කරගන්න ඕනේ අනිත්‍ය කියලා කියනකොට අපේ මේ ඇහැ ගැන අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. ඇහැ කියන්නේ පෙර අවිද්‍යාව, කර්ම, සංහා කියන ධර්මතා හර පෙර අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන ඒ කර්ම නිමිත්ත මරණාසන්න මොහොත ඉදිරිපත් වෙනකොට ඊට තණ්හා උපාදාන වෙලා ඒ විදිහේ රූපයක් බලා ගන්න බලන්න රූපයකට තියෙන කැමැත්ත නිසායි ප්‍රතිසන්දි වශයෙන් ආවා දැන් තෘෂ්ණා නැමති වඩුව තමයි මේ ගේ හැදුවේ. මේ ගේ හැදියයි රූප තණ්හාව නිසා නම් දැන් අපේ ප්‍රාර්ථනාව අපේ කැමැත්ත රූප බලන්නනේ. එහෙනම් ඉබඳු විදිහේ රූප පෙනෙන විදිහේ ගයක් තමයි මේ වඩුව හදලා තියෙන්නේ. මේ කය ඒ විඥානය බැඳිලා තියෙන රූප කලාපය නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වුණාම මෙහෙන් ඛණ්ඩ බොණ්ඩ දෙනකොට මේ නාම රූප දෙක වර්ධනය වෙනවා කියලා කියන්නේ අපේ කැමැත්ත රූප බලන්නනේ. ඒ අපි ප්‍රාර්ථනා කරපු කැමති වෙච්ච මට්ටමේ රූපයක් පෙන්වන්න පුළුවන් විදිය ඇහැක් හැදෙනවා. හැදෙනවා. අපි කවදාවත් ඉගෙනගෙන තිබුණේ නැහැ. දැනගෙන නැහැ. ඇහැ හැදුනහම මෙයාගේ ස්වභාවය ඇහැ කියන්නේ කර්මජය කියලා කියන්නේ යම් යම් ආකාරයකට කර්ම කළා නම් ඒ ඒ ආකාරයේ විපාක විඳවන්න පුළුවන් විදිහට විඳින්න පුළුවන් විදිහට මේ ඇහැ හැදලා තියෙනවා. දැන් පෙර ජීවිතේ මේ වගේ රූප වලට නම් කැමති උනේ ඕගලන්ට ඒ මට්ටමේ රූප පෙන්වන විදිය ඇහැක් තමයි මේ හැදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇහැට බාහිරෙන් තියෙනවා පටිආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ ශ්වාස ඕජා කියලා සුද්ධාෂ්ටක මට්ටමේ රූප කලාප තියෙනවා. ඒ ඒ ඇහි මට්ටම් වලට ඒ ඒ රූප පෙනීම වෙනවා. මේ අවකාශයේ හිස් නෑ කොහෙවත්. මේ අවකාශයේ කොතනක හරි රික්තයක් එහෙම තිබුණොත් මේ වස්තු මෙහෙම තියෙන්නේ නෑ. දැන් ඔය පරමාණු බෝම්බ එහෙම කියන්නේ පරමාණු පරිහරණය කිරීමේ භයානකකම කියන්නේ මේ අවකාශයේ තියෙන රූප කලාප හැම එකක්ම පටිආපෝ තීජෝ වායෝ මේවා තියෙන පරමාණු වල න්‍යෂ්ටි දිදීමෙන් තමයි ඔය වික්තකයන් ඇති කරන්න පුළුවන්. ඔය ලෝකයක්ම විනාශ කරන්න පුළුවන් කියන බෝම්බ තියෙන්නේ ওই පරමාණු වල න්‍යෂ්ටි දිදින්න පුළුවන්. මෙයස්සියක් බින්දුත් විශාල ඉඩක් හැදෙයි රික්තයක්. ඊට පස්සේ වෙන්නේ ඒ රික්තේ පුරවන්න වටේ පිටේ තියෙන ඒව කොහොම කඩාගෙන එනවා. කඩාගෙන බිඳගෙන බිඳගෙන බිඳගෙන බිඳගෙන එනවා මුළු ලෝකෙම උනත් එන්න පුළුවන්. ඒක චූටි රික්තයක. ඒක මම ගත්තේ මේ අවකාශේ කොහොමවත් රික්තයක් නෑ. බවක් නෑ. ඒ කියන්නේ යම් යම් මට්ටම් වලට රූප කලාප තියෙනවා. සතර මහා ධාතු තියෙනවා හැම තැනකම. නමුත් මේ ඇහැ හැදිලා තියෙන යම් කිසි හර්ට් සංඛ්‍යාවක් සංඛ්‍යාවක් සංඛ්‍යාවක් කියන්නේ. මේ ඇහැට මේ අවකාශ ධාතුව අවරාගෙන තියෙන රූප කලාප වලින් ගෝචර එක මට්ටමක් විතරයි. ගෝචර එක මට්ටමක් විතරයි. මේ අවකාශයේ අපිට නොතන සියුම් රූප ඕන තරම් තියෙන තව නැතුව නෙමෙයි. ඒවැ හැඩතල අපිට පේන්නේ. බලාකුළක් දිහා බලාගෙන ඉඳ බලාගෙන ඉන්නකොට ඕගොල්ලන්ගේ හිතට එක එක හැඩ නැවේ. පේන පේන ගානට අපේ හිතේ අදහස් ඇති වෙන මිසක ඒතර ධාතු ආකාර විකාර වෙන බව විතරයි දෙන්නේ. ඒ වගේ මේ මහ භූත තියෙන තැනක ඔගොල්ලෝ දන්නවද මේ ඇහෙන් තමයි මෙහෙම වර්ණ සතහන් හැඩ සතහන් හදලා අපිට පෙන්වන්නේ. එහෙම නැතුව අපිට පෙනෙන මේ සතහන මෙහෙම තියෙන එකක් නෙමෙයි. මේ විදිහට රූපයක් හදලා පෙන්වන්න පුළුවන් ධාතුව තියෙනවා. ඒ ධාතුවේ තියෙන සංතතියක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අවුරුදු ගණන් තියෙන අවකාශ ධාතුව අවුරාගෙන සද්දේදීත් එහෙමයි. මේ ඇහින් බලනකොටම මෙතන තියෙන්නේ අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් විදි රූපයක් මෙහෙම පෙන්වන්න පුළුවන් විදිහේ පටිආපෝ තේජෝ වායු වර්ණගන්ධ රසෝජා කියන තව පැත්තෙන් ගත්තොත් පංචමහ භූත පටිආපෝ තේජෝ වායු අවකාශ කියන ධර්මතා පහ තියෙනවා හැබැයි එතන මේ විදිහේ රූපයක් හදලා පෙන්වන්න පුළුවන් ධාතුව තියෙනවා ධාතුවේ මෙබඳු සතහන් නැහැ ඒකේ දිග වූ පටවි රවුම් වූ පටවි හතරක් වූ පටවි ඒ අටක් වූ පඨවි ධාතු දික්ඛු ආපෝ තේජෝ වායෝ එහෙමව නැහැ. දැන් නිලි පාට පඨවි මේ කහ පාට පඨවි රතු පාට පඨවි එහෙම නැහැ. එහෙම තියෙන තැනක සුද්දාස්තක මට්ටමේ ඒ මහ භූත එක්ක තියෙන වර්ණ සංඝටක උදුරලා අරගෙන මේ ඇහෙන් තමයි මෙහෙම සතහනක් හදලා පෙන්වන්නේ. එතකොට ඒ බඳු රූපය උපදින වෙලාවේදී ඇහැ උපදිනවා කියන්නේ. ඇහැ නිසාම රූපේ, රූපේ නිසාම ඇහැ, එහෙ දෙන්න නිසාම චක්කු විඥානේ තුන් දෙනා පෙරපසු නැතුව පෙරපසු නැතුව කියන්නේ චක්කු විඥානේ උපදින වෙලාවේදී එහෙම නැත්නම් ඇහැ පුරේජාතයි රූපේ පුරේජාතයි ඒ ධර්මතා ඕනෝන්ට උපනිශ්‍රියව උපකාරව එකට එකතු වුණාම මෙහෙම අපි තුල සංඥාවක් එදෙනවා. හැම වෙලාවෙම අපිට යමක් පේනවා කියන්නේ හිතක සංඥාය කියලා. යම් වෙලාවක හිතේ සංඥාවක් නොයදුනොත් එයා මැරිලා කියනවා. ඒක අසංඥය කියනවා. සීහ නැති වෙලා කියනවා. අපිට මොන හරි පේනවා නම් සංඥා සහිත ඒකට ජීවත් වෙනවා. හැමදාම මේ ඇහැ මෙහෙම රූපයක් හදල් හදුවා මහ භූත උදව් කරගෙන ඇහෙන් මෙහෙම රූපයක් හදුවම ওই රූපෙට කියන උපාදාය රූපයක්. මහ භූත නිසාමයි පහළ වෙන්නේ. නමුත් මේ රූපේ මහ භූත නෙමෙයි. මේ රූපේ කවදාවත් මහ භූත නෙමෙයි. මහ භූත නිසාමයි පහළ වෙන්නේ. නමුත් මහ භූත නෙමෙයි. එතකොට මේ රූපේ ස්වභාවය මොකද්ද? ඇහැ අහකට ගන්නකොටම මේ රූපයක් නෙමෙයි. උපමාවක් හැටියට මම කියන්නේ ඕගොල්ලන්ට මිරිඟුව තියෙන තැනක දකින්ද මිරිඟුව කියන ස්වභාවය සුද්දාස්තක මට්ටම වගේ පටිඝා පොතේ ජෝවායෝ වර්ණගන්ධ රස උජා සුද්‍රාෂ්ටක වගේ ඒ සුද්‍රාෂ්ටක තියෙන තැනක මේ ඇහෙන් බැලුවාම ජලය වගේ එකක් හදලා පෙන්නයි ඕගොල්ලන්ට. එතකොට ඒ රූපය ඇහෙන් උපද්දලා ඇහෙන් හදලා පෙන්නුවේ. හැබැයි ඇහැට තනියම තිබුණත් බෑ. අර සුද්‍රා අර නිරිඟු ස්වභාවය තියෙන්නත් ඕනේ. ඒකයි නිරිඟු ස්වභාවය නිසයි පෙනෙන්නේ. නමුත් දෙන්නේ ඇහැ උදව් කරගෙන ඇහැ. ඊට පස්සේ ඒකේ ස්වභාවය තමයි පෙනීමෙන් පස්සේ ඉතුරු නැතුවම නැති වෙන්නේ. කවදාවත් දැකපු ජලය වගේ එක නැහැ. ආයෙත් මිරිඟුව තින්න තැනට ගියොත් එනේ. ඒ විදිහට මිරිඟුව යම්සේද ඒ විදිහටමයි මෙහෙම වස්තුවක් වෙනින් තැනක තියෙන යථා ස්වභාවය මහ භූත. මිරිඟුව වගේමයි. ඇහෙන් බලනකොටම මෙහෙම සටහනක් හදලා ඕගලන්ට පෙන්නනවා. ඔගොල්ලෝ ඇහැ අහකට ගන්නවත් එක්ක මෙයාගේ තියෙන ප්‍රකෘති ස්වභාවය මේ පේන ස්වභාවය එහෙම මත ඇරලා ප්‍රകൃතියෙන් පෙනේ. ආයෙත් මෙහෙම බලනකොටම පෙනේ. ඔගොල්ලෝ මිරිඟුව තියෙන තැනක දැන් හොඳට දන්නවා නෝනින් බැලුවාගෙන මිරිඟුව කියන දේ මේකක් ඇහෙන් බැලුවාමයි පේන්නේ. ඕනනම් මෙහෙම බල එකපාරට බලන් දුන්න හොරේ. එකපාරටම බැලුවා බලන්නේ ඇහෙන්නේ. ආයෙත් පේනනේ අතර. ආයෙත් ශබ්ද නැතුව ඉඳලා පැත්තක එකපාරට මොන්නම් බලන්න. ඒ බැලුවත් ඉතාමත් වේගෙන් ලක්ෂ සංඛ්‍යාත තප්පරයකට ලක්ෂ වාරයක් වේගින් බෙල්ල හරවලා බලන්න පුළුවන් වේගකින් බලන්න ඒත් දෙන්නේ මේ ධර්මතාවයේ ඇති එතකොට ඒ මිරිඟුයි ජලය වගේ පෙනෙන රූපයේ යම්සේද මිරිඟුව තියෙනකව ජලය කියලා කරලා තින්නේ මේ ඇහෙන්න ඔගොල්ලෝ දකින්නේ ඒ ඇහැමයි මේ ඒ විදිහේ රූපයක්මයි මේ පෙන්වන්නේ එතකොට ඒ රූපේ කවදාවත් රූප කලාප කරගන්න බෑ. තේරුම් කරගන්න මේ ශාසනය අනිත්‍ය බලන්න තියෙන එකයි චක්කුම් පටිච්ච රූපේච උපදිත චක්කුඤ්ඤණං තින්නම් සංගති පස්සෝ කියලා බුදුරජාණන් වහන්සේ උතනින් දෙන්නේ. ඊට පස්සේ ඇහැ නැති වෙනව රූපේ නැති වෙනව චක්කුඤ්ඤණ නැති වෙනව චක්කු සම්පස්සේ නැති වෙනව දැකපු දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා බලන්න වෙන්නේ ඔහොම විතරයි. වෙන අමුත්‍යෙන් අනිත්‍ය බලන්න බෑ. ඒක තේරුම් ගත්තා. කනටත් එහෙමයි. එතකොට යම් කිසි කෙනෙක් දන්නව එහෙනම් ඇහෙන් අපිට හැමදාම ඇහි මහ භූත කියන තැනක ඇහෙන් උපද්දලා රූපයක් නම් පෙනිලා තියෙනවා. ඒ ඇහැ නිරුද්ධයි නම් ඇහැ අහකට ගන්නවා නම් එහෙනම් එහෙම දැකපු රූප කොහෙවත් දැන් තියෙන්න බෑ. එහෙනම් මේ ඇහැ අනිත්‍යයි රූප අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියලා තේරෙනවා. එහෙම දැකපු දේවල් ඇති බවට තේරෙනකොට සග්ගල දන්න මේ තමයි කර්ම නිමිත්ත මේ තමයි නිත්‍ය සංඥාව හොඳට අහු වෙනවා කියලා එක දැන් අපේ මනසේ ගෙවල් දොරවල් දූ දරුවෝ යාන වාහන කියලා තියෙනවා නම් සග්ගල තේරෙනවා එහෙනම් මේ මොනවද කෙලස් ටික මේ තමයි කර්ම නිමිති ටික මේ තමයි උපාදාන ඇයි මේන්න මේකට තමයි නිත්‍ය සංඥාව කියලා කිව්වේ එහෙනම් අපි බලන්න කියලා ගියාම මේ තියෙන එක අපිට හම්බ වෙන්නේ නිර්ගිය තියෙන ජලය තියෙනවා වගේ කියලා හිතාගෙන අපි බලන්න කියලා ගියොත් අපි තියෙනවා කියලා හිතාගෙන ගියේ ජලය වගේ රූපෙද පේන්නේ ආයෙත් අවස්ථාවට හැදිලා පේනවා මිසක තියෙන එක පේනවා නෙමෙයි එහෙනම් ඒ ඒ ධාතුනානත්ය නිසා සංඥාවක් අවස්ථාවට උපදී මිසක ආයෙත් තියෙන එක නෙමෙයි මෙයාට කරන්න තියෙන්නේ දැන් අර ඉස්සලා අනාත්මට බැලුවා වගේ දෙකක් කිසි දෙනකොට gedara daruwa කියලා මේ නිමිත්ත හිතට මේ මතකය මේ දැනුම ඇති වෙන්න උපකාරී වෙච්ච ඇහැ නිරුද්ධ වෙලා රූපය නිරුද්ධ වෙලා චක්කු විඥානේ නිරුද්ධ වෙලා නේද අතීතය අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානේ අනිත්‍යයි අනාගතේ මෙහෙම දෙයක් තව ඉපදිලා නැහැ කොහෙවත් නැහැ මේක මනෝමයෙන් හටගෙන මනස තුලම නැතිගෙන ධර්මයාවක් කියලා බලන්න පුළුවන් ආයෙත් අපි බලන්න ගියාම ඒ ඇහෙන්ම මෙබඳු ධාතුව නිසා මෙබඳු රූපයක් ඒ හිතේ තියෙන විදිහ නිබඳු සතහනක් හදලා හිතට පෙන්නයි නේද අවස්ථාවටම හටගන්න ඒ ධර්මය ආයෙත් අහකට ගන්නකොටම නිරුද්ධ වෙනව නේද කියලා බලන්න මෙහෙම තමන්ගේ මනස යමක් ගැන දැනුමක් තියෙනවා නම් ඒක මනස පිළිබඳ වූවක් මනෝ සම්පස්යෙන් හටගත් එකක් කියලා බලනවා. අපි එහෙම හිතනකොට බාහිර එහෙම ධර්මතාවයක් නෑ. හැබැයි බලන්න කියලා ගියා යන්නේ මේ කර්මජ ඇහැ අරගෙනනේ. මහ භූත තියෙන තැනකට ආයෙත් මෙහෙම ධාතුව තුල මෙහෙම සතහනක් හදලා පෙන්න. ඒ විදිහට හොඳට බලනවා. බලනවා කියන්නේ තමන්ට සිහි කරලා බාහිරේ තියෙන දෙයක් දකින්න බෑ තාම ඉපදිලා නැහැ කියලා දකිනවා. දැකපු දේවල් කියනවා නෙමෙයි දැකපු දකින්න උපකාරී වෙච්ච ඇහැ රූපේ චක්කු විඥානේ නිරුද්ධයි කියලා දකිනවා. සිහි කරන්න පුළුවන් එක වර්තමානයි මනෝමයයි කෙලස් ටිකක් කියලා දකිනවා. කර්ම නිමිත්ත කියලා දකිනවා. මෙයාට පෙරපසු දෙකේ ඉඳ නැහැ. ඉඳ නැහැ කියලා කිව්වේ මේ gedara කියන්නකෝ දැන් gedara කියලා දැනුමක් කියනවා මේක මනෝ සම්පත්තියක් මනසෙන් හටගන්නේ කියලා දන්නවා එයාව හේතු කරන් දෙපා පංචායතනයට. ඒ කියන්නේ දැකපු දේ තියෙනවා කියලා සිහි කරන් දෙපා ඇහෙන්ම අවස්ථාවට උපද්දපු රූපයක් නම් දැක්කේ ඒකේ මතක නම් තියෙන්නේ ඒ ඇහැ නිරුද්ධයි ඒ රූපේ නිරුද්ධයි ඒ චක්කු විඥානේ නිරුද්ධයි කියලා දකිනවා මේ සිහි කරන දේ බලන්න කියලා ගියාම දැන් එහෙම දෙයක් නෑ අවස්ථාවට උපද්දවා ගන්නම් බලන්න පුළුවන් කියන එක දන්න වතුරට එදෙනකොට ඡායාව තියෙනවා අහකට යනකොට නෑ අපු දැකපු ඡායාව සිහි කරන්න බැරි නෑ පැත්තකට ගිහිල්ලා සිහි කරද්දිත් එහෙම එකක් නෑ. හැබැයි ආපහු ගිහිල්ලා ඔකුණට එබුණොත් හැදිලා තේනවා කියන එක දන්නවා. හැම උපාදාය රූපයක්ම ඔහොමයි ওই විදිහට මේ ශාසනය අන්ති බලන්න වෙන්නේ. ඈ ඒ චින්තනාවේ එකතු නිසාම හටගන්නෝ හේතු නැති වෙනකොටම නැති වෙනවා කියලා දකිනවා. ඇති බවට තියෙන ටික මනසයි කර්මයි කෙලසුයි කියලා දකිනවා. ඇති බවට තියෙන ටික මෙහි බාහිර තියෙන දෙයක් තියෙන දෙයක් කිය කියා රැවටෙන්න එපා. එහෙම රැවටුනොත් තමයි සිතුවිලි වැල් යන්නේ. එහෙම රැවටුනොත් තමයි අඬන මට්ටමට දුක එන විදිහට හිතන්න පුළුවන්. අඬන මට්ටමට දුක එන විදිහට හිතලා මේ දුක් වෙලා තියෙන්නේ. ඒ දැකපු කෙනා මට දැන්න මට ගැහුවා මගේ දරුවා මෙහෙම වුණා එන්නතු මෙහෙම මෙහෙම කළා දරුවට කියලා දැන් එහෙම දෙයක් නැහැ මතකේ. එහෙම හිතන්න හිතන්න හිතන්න හිතන්න හිත ලදුරු වෙනවා. හිත නිකන් මේ බොළඳ වෙනවා. බොළඳ විවි බොළඳ විවි වුණා අඬනවා. එක්කෝ සතුටු වෙවි සතුටු වෙවි hina වෙනවා. එතකොට hina වෙන්න සතුටු වෙන්න තියෙන හේතු ටික ඔක්කොම මනෝමත්වයේ තියෙන මේ නිමිතිම සිහි කරගෙන. එහෙත් ඒ නිමිති ඇති වෙන්න උදව් වෙච්ච ධර්මතාවන් නිරුද්ධ වෙලා බොහෝ කල්. ඒ වගේ නිමිති කවදාවත් හටගෙන නැහැ. ඕගොල්ලන්ට ඒක දැන් රහත් තුනොත් මේ ඉඳගෙන ඉන්න තැන පිරුණුවම් පාන කම්ම ඉන්න පුළුවන්. නැහැ නැගිටලා හොයාගෙන යන්න එහෙම නිමිති නැහැ කියන එක අකෝප්‍යයි. ඕනනම් සිහි කළා යන්න පුළුවන්. ගිහාම ධාතුනානත්වයේ මත සංඥා උපදී කියන නෝන තියෙනවා. එතකොට එයාට නෝනකුත් තියෙනවා මෙහෙම ධාතුනානත්ව නිසා සංඥානානත්වයක් උපදිනවා. කෙලෙස් සහිත කෙනාට මේ සංඥා තුල දරුව දැක්කා, ගෙදර දැක්කා, කාර් එක දැක්කා, බස් එක දැක්කා, ගහක් දැක්කා, ලොරියක් දැක්කා කියන කාරණා හම්බ වෙන්නේ නැදත් කියලා දන්නවා. එයාට ශුන්්‍යතාවයක් තියෙනවා ලෝකයේ තියෙන හැටි ගැනත් දන්නවා. තේරෙනවද මම? එතකොට මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන හයේ ස්වභාවය අනාත්මයි තමන්ගේ මන අනිත්‍යයි තමන්ගේ මනස තුළ නිත්‍යඥාවක් කියන්නේ කියලා දැක්කහම මේ මොහොත වෙනකොට යම් තාක් අපිට හැ රූප චක්කුඥා නිරුද්ධයි එතකොට අතීත ඇහැ අභිනන්දනය කරන්න එපා කියලා කිව්වේ ඒකයි. බුදුරජාණන් වහන්සේ ඒක නිරුද්ධ වෙලා. අනාගත ඇහැ ප්‍රාර්ථනා කරන්න එපා. දැන් ගිහිල්ලා බලන්න දෙයක් ගැන හිතන්න එපා. ප්‍රාර්ථනා කරන්න එපා. පච්චුප්පන්න ඇහි වර්තමාන ඇහි අනිත්‍ය පිණිස කියන්නේ විරාගය පිණිස නිරෝධය පිණිස කලකිරීම පිණිස මේ කටයුතු කරන්න. ඒ කියන්නේ දැන් මේ හැට පෙනෙන යමක් තියෙනවා නම් මේ පත්‍ය මහතගත් එකක් සත්‍ය නැති වුණ නැති වෙනව නේද කියලා මේ ටිකේ නොයැලෙන විදිහට මේ ටිකේ කලකිරෙන විදිහට මේ ටිකේ මිදෙන විදිහට හිතන්න කියන තැනක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉතින් එහෙම හිත හිතා හිත හිතා ඉඳ ඉඳ මේ තමන්ගේ ආශ්‍රය ජීවන විශේෂම කාරණාව තමයි මනසට පහළ වෙන පහළ වෙන හැම නිමිත්තක් ගැනම සිහි ඇතුව කටයුතු කරන්න වෙනවා හැම නිමිත්තක් ගැනම. ඒ කියන්නේ අතීත සංස්කාරය අපිට පහළ වෙන්නේ කියනවා ඉන්නවා කියන තැනකින්මයි. මේක ඉතින් කෙලෙස් මේ ඇත්ත දකින කොටයි කෙලෙස් මොන තරම් බලවත්ද කියන එක තේරෙන්නේ. එයිද මෙච්චර ඇත්තක් දැක්කත් ආයෙ ටිකක් කලා යනකොට තියෙනවම ඉන්නවමයි කියන ඒ පැත්තම බලයි. ඔන්න එතකොට තමයි කෙලෙස් වල තියෙන බරපතලකම ඕග කියලා යෝග කියලා මේ ආශ්‍රව උපාදානය ග්‍රන්ථ කීකියා පෙන්වන්නේ ওই ටිකේ ලක්ෂණ ටික. ඕග කියන්නේ සැඩ පහර ඒ කියන්නේ මේ ඇත්ත කොච්චරවත් නෑ තියෙනවා කියන තැනින්මයි ගහගෙන යන්නේ. පුද්ගලෙක් ඉන්නවා කියන පැත්ත තමයි ගහගෙන යන්නේ. යෝග කියන්නේ පුද්ගලෙක් ඉන්නවා කියන තැනින්මයි මනස යෙදෙන්නේ. ඒ දේවල් කාරණා තියෙනවා කියන පැත්ත තමයි යෙදෙන්නේ. ඇත්ත මෙච්චර වුණා මේ කෙලෙස් පැත්තේ බරපතලකම ඒකේ තියෙන භයානකම තේරෙන්නේ ඒ නිසා. ඒවැය තියෙන සැඩ රළු පරුසකම නිසා තමයි මේ අහගත්ත නතර නොවි යෙදෙන්නේ. ඔය යෙදෙන යෙදෙන යොදවන පැත්තට තමයි කෙලස් කියන්නේ ආසෝ ඕග යෝග කියන්නේ. ඒව නැති කරන්නත් මේ ඇත්තලඹ සිටින්ද තියෙන එකම දේ තමයි සීල සමාධි ප්‍රඥා. සීල එක දෙක සමාධි වඩමින් ඇත්ත සිහි කරන්ද සිහි කරන්දම කෙලෙස් ගති අඩු වෙන්නේ. ඇත්තලඹ සිටින්නේ. ඔක්කොටම එකම පාර තියෙන්නේ. ඒක කරන්න. ඉතින් ඔය අනිත්‍ය සම්බන්ධයේදී නම් මට අර ගොඩක් දුරටම මම ඔය කතා කරන දේ තමයි අද මේ ලෝකේ කරන සිද්ධිය මම ලෝක දෝෂයක් කියනවා නෙමෙයි පවතින ඇත්ත මම මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා මේ ධර්මයේ උගන්වන්නේ ත්‍රිපිටකයේ ඒකයි දැන් මහ භූත රූප මොනවද මහ භූත නොවන රූප මොනවද කියලා මේව වෙන වෙන වෙන් කළා මහ භූත රූපේකනම් බැලු හැකි රූප කලාප කලාප බිඳ බිඳ යනවා බලන්න පුළුවන් විපරිණාම ස්වභාවය බලන්න පුළුවන්. නමුත් මහ භූත නොවන මහ භූතයන් උදව් කරගෙන කර්මජ ආයතන ටික නිසා හැදෙන උපාදාය රූප වල කවදාවත් රූප කලාප බලන්න බෑ. එහෙම අනිත්‍ය බලන්න බෑ. ඒ ඒකට බලන අනිත්‍ය බලන තියෙන ක්‍රමයේ පටිච්ච සම්පන්න බව. ප්‍රත්‍ය. අර අර මං ওই ඉස්සර අහලා ඇති ওই සීතකරණ කතාව එහෙම කියන්නේ අහලා තියෙනවනේ. ඒ සිද්ධියමයි මේ අපි ගාව තියෙන්නේ. කියන්නේ දැන් සීතකරණය ඒ විදිහටම අනිත්‍ය බලන්න තියෙනවා. දැන් සීතකරණය දොර ගහුවාම ලයිට් එක නිවෙනවා. දොර ඇරියාම ඔන්න පත් වෙනවා. ඔන්න දැන් දොර ඇරලා හින්දා අපිට ලයිට් එක ආලෝකය හොඳට පේනවා. බලාගෙන ඉන්නවා දැන් අපි. හරිද? දැන් දොර වහනවායි ලයිට් එක නිවෙනවායි පෙරපසු නැතුව දෙක එකට නෙවෙන්නේ. ඔන්න දොර වැහුවා නමුත් පියවියහින් පේන්නේ නැහැ. දැන් නුවණක් නැති කෙනෙක් වුණොත් පැත්තකට ගියාම එයාට තියෙන දැකපුති අත්දැකීම විතරයි. දැන් ලයිට් එක පත් වෙලා තියෙන්නේ කියලා එයා හිතාගෙන ඉන්නවනම් හරිද? වැරදි. නමුත් ඔප්පු කරගන්න ක්‍රමයක්. ඔප්පු කරන්න තියෙන ඇහින් බලන එකනේ. ආ හරි. තියෙනවද නැද්ද කියලා බලමු කියලා ආයෙ දොර ඇරලා ගැලුවා. ආයෙත් පත් වෙලා තියෙන්නේ. එතකොට ලෝකයේ තුල කවදාවත් ඇත්ත පෙන්වන්න බෑ ලෝකයාගේ මෝඩකමමයි තහවුරු කරන්න වෙන්නේ. එතකොට ඇරපු නිසාම ලයිට් එක පත්තු වෙනවා. එතකොට ආයෙත් පත්තු වෙලා. එතකොට අරයයි තමයි දිනු. ආ බොරු නෙමෙයිද මම කියේ ලයිට් එක පත්තු වෙලා තියෙන්නේ කියන්නේ. කියලා ආයෙත් දොර වහනවා. දැන් අපි කියන නෑ මේ වෙලාවේදී ලයිට් එක නිදිලා තියෙන්නේ කියලා. නුවණ නැති කෙනා දැන් ලෝකේ කෙනා කියන්නේ නෑ පත්තු වෙලා තියෙන්නේ. මොකද එයාට තියෙන විඥානීය අත්දැකීම ප්‍රඥාවයි. තිරසංගත සත්තුන්ට තියෙන ඒ වගේ. එතකොට කියන්නේ නැරෙනවා. එතකොට එතකොට දැන් විඥාණය විඥානයේ අත්දැකීම තමයි ඇහෙන් දකින්න දේ ගැන මතක තියාගන්න එක විඥාණයෙන් අත්දැකීම. ඇහැට නොදැක්ක පවතින ස්වභාවය දකින්න එකට ප්‍රඥාව. එතකොට කෙනෙකුට ප්‍රඥාව නැත්තම් ඉතුරු වෙන්නේ විඥානයේ අත්දැකීම. දැන් අපිට වෙලා තියෙන්නේ ප්‍රඥාව නැහැ විඥානයේ අත්දැකීම තියෙන. එතකොට ඔන්න විඥාණයෙන් තමයි දැන් දොර ඇරියාම ලයිට් එක පත්තු වෙනවා ඕන ශීතකරණය ඇතුළත ආලෝකමත් බව දකින්න එක විඥාණය. දොර වහනකොටම ඒක නැති වෙනවා. ඒක බල්බ් එක නිවෙනවා. ඒක විඥාණයට පේන්නේ නැහැ. ඇයි ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන පරාසෙන් ඔබට ගිහින්. ඒක පේන්නේ ප්‍රඥාව තියෙන කෙනාට විතරයි. හේතුව නැති වෙනකොට දැන් නැති වුණා කියලා. දැන් ප්‍රඥාවෙන් පේන දේ කිව්වොත් මේ වෙලාවේදී ශීතකරණ ලයිට් එක නිවිලා තියෙන්නේ කියලා අරය විඥානය අධ්‍යක්ෂම කියන කෙනාට පේන්නේ නෑ නෑ පත්තු වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඔප්පු කරලා පෙන්වන්නේ කොහොමද? දැන් ඉතින් කියයි හරි. එහෙනම් අපි මේක ඔප්පු කරලා පෙන්වමු. ආ බලමු කියලා ගිහිල්ලා මොකද කරන්න තියෙන්නේ? හිත කරන දොර ඇරලා පෙන්වනවා. අරිනකොටම ඔප්පියනේ කාගේ පැත්තද? ලෝකේ කෙනාගේ පැත්ත. ආ මේ මං කියන බොරුද තියෙන්නේ. මොකද? ආයත් විඥානය අධ්‍යක්ෂීමට එනකොට හසු ඒ වගේ දැන් මේ වෙලාවේදී මම කිව්වොත් ඔයගොල්ලෝ දැකපු දේවල් දැක්ුනේ නැහැ කියලා. දැන් දකින වෙලාව වගේ තමයි ඔයගොල්ලෝ හිත කරන දොර ඇරපු වෙලාව වගේ තමයි දැන් ගෙදර දොර තියනවා කියලා දැකපු වෙලාව ඇහෙන්නේ. දොර වහනවත් එක්කම නැති වුණා වගේ ඕගොල්ලෝ එතනින් එනවත් එක්කම දැන් ඒ දේත් නිරුද්ධයි. නමුත් දැන් ඕගොල්ලෝ හිතාගෙන ලයිට් එක පත්තු වෙලා තියෙනවා වගේ දැන් ගෙදර තියෙනවා වගේ දැන් හිතාගෙන ඉන්නේ. දැන් මම කියනවා හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධයි දැන් ලයිට් එක නිවෙනවා වගේ දැන් මේ දේවල් නිරුද්ධයි. ඔප්පු කළා බලන්න කියලා මොකද කරන්න තියෙන්නේ? බලන්න කියලා ගියාම මොකද වෙන්නේ? ආයෙත් දොර අරිනකොට පෙවුනා වගේ ආයෙත් ඇහැ රූප චක්කු ඥාන එකතු වෙනකොටම හැදිලා තියෙන්නේ. ආමුදුරෝ නැහැ කියවල මේ තියෙන්නේ. ඕගලගේ පැත්ත ඔප්පු වෙන එක මගේ තියෙන්නේ ඔප්පු කරන්න බෑ. ඒ වගේ වෙලාවකදී තමයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය පෙන්වන්න හේතුඵල ධර්ම. හේතුඵල ධර්මෙදී දැන් එහෙම පිළිගන්නේ නැති කෙනාට කරන්න තියෙන දේ එක දෙයයි. දොර ඇරලා තියෙද්දි හේතු ටික පෙන්වන්න දෙනවා. ඒ කියන්නේ සීතකරණිකාවට ගිහිල්ලා හා එහෙමද මෙච්චර කල් ගොමාන දවස් ඉවර එහෙනම් කියලා එක්කගෙන ගිහිල්ලා සීතකරණ දොර අරිනවා. ඇරලා දැන් ලයිට් එක පත්තු කරලා තියෙන ඕ. ඔයා දන්නවද මේ ලයිට් එක පත්තු වෙන්නේ කොහොමද කියලා? කියනවා මෙන්න මේ දොර ආයේ එදෙන වර්ගයේ ස්විච් එකක් තියෙනවා. ඔන්න ඔය ස්විච් එක දොර අරිනකොටම එළියට එන හිඳයි ඔක පත්තු වෙන්නේ. දොර වහනකොට වෙන්නේ මේ එදෙන වර්ගයේ සීච් එක බොත්තම එදෙනවා එතකොට නිදෙනවා කියලා දොර ඇරලා තියෙද්දිම එහෙනම් ඔන්න බලාපන් කියලා දොර ඇරලා තියෙද්දිම ඇඟිල්ලෙන් අරක ඔබලා පෙන්නන තිබුවාම මෙන්න මේ දොර වහනකොට මෙන්න මේ විදිහට වේදනාවක් දැනෙන්නව නේද හරි එහෙනම් අතහැරියාම ඔන්න අතහැරියා දොර ඇරියා කියන මේක අතහැරෙනවා ඔන්න දැන් පත් වෙනව නේද හරි කියලා පෙන්නනවා අන්න එදාට තමයි එයා පිළිගන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ දොර ඇරලා තියෙන වෙලාවෙදිම බුදුරජාණන් වහන්සේ පෙන්වන ඇහැ කියන්නේ මෙහෙම එකක් රූපය කියන්නේ ධාතුව කියන්නේ මෙහෙම එකක් එහෙම තියෙන තැනක මේ දෙන්න නිසා හිත ඉපදිලා මෙන්න මෙහෙමයි පේන්නේ කියලා අර ඇරලා තියෙද්දිම ස්විච් එකේ විස්තර ටික කියනවා අහකට යනකොට මේ ඇහෙන්නම් ඉපදෝ නිරුග වගේ උපමා අරගෙන එතකොට ඇහැ අහකට යනකොටම ඇහෙන්න යම් රූපයක් පෙන්වුවේ ඇහැ අහකට ගියත් ඒ රූපේ පෙනෙයි. ඒ ගෙන්නම ගෙන්නයි හිතයි උපකාරයෙන් නම් මේ යමක් පෙවුනේ එහෙනම් හිත හෝ නිරුද්ධ වුණොත් මේක තියෙයිද? ඇහැ හෝ නිරුද්ධ වුණොත් තියෙයිද? රූපේ හෝ නිරුද්ධ වුණොත් තියෙයිද කියලා මෙහෙම පෙන්නලා හේතු ටික පෙන්නනවා. මේ හේතුඵල ගහන. හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා පෙන්නනවා. මෙන්න මෙහෙම පෙන්නලා යන්තම් මෙයාව එකඟ කරගන්නේ මේ අනිත්‍යය. ඉතින් විචිත කරන කතාව වගේ එහෙම නැතුව රූප කලාප බලන්න බෑ උ. දැන් ඒ කියන්නේ බලන්න රූප කලාප බලන්න ක්‍රමයක් තියෙනවද හේතුඵල ගහම නැතුව? දැන් පැත්තකටලා ඉන්නකොට සීත කරන ලයිට් එක පත් වෙනවා කියන මෝඩකමක් තියෙනවා නම් ඔයා දන්නවද අපි දැන් අනිත්‍ය බලන්න හදනවා මොකද මේ නිත්‍ය සංඥාව ගෙවන්න ඒ බල්බ් වල ගහලා තියෙන හර්ට්ස් කියලා හර්ට්ස් කියන්නේ වියව්. ඒ කියන්නේ මේ විද්‍යුතය ගමන් කරන තප්පරයකට 60 වතාවක් වේව් ක්‍රමයකට. මෙහෙම උඩට එන එකට වේව් එකක්. හරිද ආපහු පාතට වෙන ආපහු දානවම වේව්. එතකොට හර්ට් 50යි 60යි කියන්නේ ඉලෙක්ට්‍රික් චලිතයේ වේගය. එතකොට බල්බ් එකක් තප්පරයකට 60 වතාවක් නිවෙනවා කියන එක තමයි ඒකෙන් ගහලා තියෙන හර්ට් 50යි හර්ට් 60යි කියන්නේ 60 වතාවක් නෙවෙනවා 50 වතාවක් නෙවෙනවා. දැන් සීතකරණයේ ඇතුළේ බල්බ් එක පත් වෙනවා වගේ කියන එක පත් වෙනවා වගේ කියලා පත් වෙලා තියෙන්නේ කියලා මෝඩකමක් තියෙනවා නම් ඒක දුරු කරන්න කියලා තප්පරයට 60 වතාවක් ওই බල්බ් එක නිවි නිවි පත් වෙනවා නේද අනිත් කියන්නේ නේද කියලා බලලා පුළුවන්ද? හොඳට මතක තියාගන්න තප්පරයට 60 වතාවක් බල්බ් එක නිවෙනවා කියන කෘත්‍ය තියෙන තැනකදී නිත්‍ය සංඥාව ඇති වෙනවා. ඒක මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. බල්බ් එක 60 වතාවක් නිවෙනවා කියන සිද්ධිය තියෙන සිද්ධියකදී නම් නිත්‍ය සංඥාව ඇති උනේ. එහෙනම් ඒ සංඥාව ගෙවන්න 60 වතාවක් නැති වෙනවා කියන එක සිහි කළා හරියයිද? දැන් එහෙනම් හේතුඵල ධර්ම නේද බලන්න වෙන්නේ. ඕගොල්ලන්ට මේ වෙලාවේ රූපකලාප ඊයේ දහස් ගුණේ බිඳි බිඳි යනවා කියන එක ඇති වෙන වෙලාවෙදිත් නම් නිත්‍ය සංඥාවක් ඇති වෙනවා. එහෙනම් ඒක නැති කරන්න බෑ ඒ සිද්ධියෙන් කියන එකයි මම කියන්නේ. ඒ වගේ මේ හේතුඵල ධහම මේ ශාසනයේ තියෙන්නේ ওই පටිච්චසමුප්පන්න බව හරහායි. ඉතින් පටිච්චසමුප්පන්න බවම බැලිය යුතු වෙන ක්‍රමයක් ඒකට නැහැ. ඒ නිසායි දැන් ඔය සාමාන්‍ය කරන ක්‍රමයේ හරියන්නේ මේක මේ ධම්ම ධාතුව තේරුම් අරගෙන නෙමෙයි මේ කියන්නේ කියන එක මම මතක් කරන්නේ. ඊට පස්සේ ඒ විදිහට බලලා බලලා බලලා යම් කිසි කෙනෙකුට අතීත ස්කන්ධේ නිරුද්ධ අනාගත ස්කන්ධේ ඉපදිලා නැහැ කියලා බලලා බලලා වර්තමානයේ තියෙන ටිකක් ගෙවෙනකොට ඉබේම මනස කිසිම නිමිත්තක් නැති අනිමිත්ත බව සම්පාදනය වෙනවා. හැබැයි අනිමිත්තක් නැති බව මනසේ තියෙන එකම නිමිත්තයි කියන එකටත් නුවණයි ඒකද පටිච්චසම්පන්නයි කියන එකත් නුවණයි. වර්තමානයේක දැක්කොත් බැලුවොත් අහුවොත් ඒක එක්ම අනිමි එක්ම නිමිත්තයි කියන එකවත් නොවනයි අනිත් ධර්මයේ අනිත් නිමිති ඔක්කොගෙන්මත් මිදිලා. එක් නිමිත්ත තුල ජීවත් වෙනවා අනිත් නිමිත්තන්ගෙන් මිදිලා. ඒ තියෙන නිමිත්තද පරිපම්පන්නයි කියන තැනකින් ඔන්න ඔය මට්ටමට එනකොට පංච උපාදාන ස්කන්ධ ටිකේ තමයි නිමිති ටික තමයි නැති වෙන්නේ. ජරා මරණයන්ගේ නිමිති තමයි නැති වෙන්නේ. සතර දුක්ඛගත කර්ම නිමිති තමයි නැති වෙන්නේ. වර්තමානයේක තියෙන ස්කන්ධ ටිකේ නිමිති හිටින්නේ මොකද නිමිති හිටින්ද තියෙන කෙලස් ටික ප්‍රහිණ වෙලා නික ඊට පස්සේ අපි මතක් කළේ දුක්ඛ සංඥාව ගැන ඒකත් ඉතින් ওই ස්පර්ශ ආයතන 6 දුකයි කියන එක බලන්න ඕනේ දුකයි කියන එක බලන්න කියලා කියන්නේ දුක් වර්තෙන් මේ විතරක් නෙමෙයි ඒ කියන්නේ දුක් වේදනාව කියන අර්ථයෙන් විතරක් නෙමෙයි මෙතනදී දුක ඇති වෙන ක්‍රම කීපයක් තියෙනවා ඒ කියන්නේ දුක්ඛ දුක්ඛතා කියලා තියෙනවා විපරිණාම දුක්ඛතා කියලා තියෙනවා සංඛාර දුක්ඛතා කියලා තියෙනවා තුනක් මේ දුක්ඛතා තුන ගැන හොඳට ඇති වෙන්න එහෙම දුක දකින්න කායික දුක් වේදනාවක් තියෙනවනම් ඒ දුක්ඛ දුක්ඛතාවය නිසාත් මේ ධර්මයේ දුකයි එතකොට සැප වේදනාවක් තියෙනවා නම් ඒක වෙනස් වෙන නිසා නැති වෙන නිසා විපරිණාම වෙන නිසා දුක්ඛ දුක්ඛතාවයක් දුක්ඛතාවයක් තියෙනවා සංඛාර දුක්ඛතාවයක් තියෙනවා සැප වේවා දුක් වේවා මේ ධර්මතා නිසා අනවරාගු ජරා මරණ සංඛ්‍යාත සංසාරෙට පමුණුවන කෙලෙස් කර්ම ඇති කරවල සසර දුක් දීමේ හැකියාවක් මේ හැම දෙයකටම තියෙනවා සංඛාර වශයෙන් සංඛාර නිමිති වශයෙන් ඇති කරලා අපිට සසර ඉපැත්ම පිණිස පවතින දුකක් කියනවා. මේ තුන් දුකෙන්ම දුකක් කියන නුවණ අපිට තියෙනවා. තේරෙනවද මේ කියන එක? කියන්නේ දැන් අද අපිට පෙනෙන මේ රූපය දුක් වේදනාර්ථයෙන් දුක නැහැ. සැප වේදනාර්ථයෙන් ඒක නැතිවීමෙන් වෙන විපරිණාම දුකක් නැහැ. නමුත් දැන් උපේක්ෂා වේදනස් නමුත් ඕගොල්ලෝ දකින්න මේකේ සංඛාර දුක්ඛතාවය තියෙනවා කියලා. සංඛාර දුක්ඛතාවය තියෙනවා කියන්නේ මේ ඇතිවෙච්ච වේදනාව ස්පර්ශයේ උපේක්ෂා සහගතයි. නමුත් උපේක්ෂා සහගත වුණාට මේ තියෙන අරමුණේ ඇත්ත නොදැක අනාත්ම බව අනිත්‍ය බව නොදැක අපි මේ අරමුණ ඇති බවට ඇතුරු කළොත් ඉන්දිකට්ටක දෙයක් හරි. ඒ ස්කන්ධය නිරුද්ධ වෙයි නමුත් ඒ නිසා ඇතිත කර්ම නිමිත්ත නිරුද්ධ වෙන්නේ මේ නිමිත්ත පුළුවන්කම තියෙනවා හතුරෙක් හතුරෙකුට යමක් කරනවා වගේ මොන ක්‍රමයකට මනසේ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ඇති කරන්න මෙයා කමක් වෙලා ඉදිරිපත් වෙලා තියෙනවා ඇලීම් ගැටීම් දෙක ඇති නොවුනොත් මෙහෙම දැකපු රූපේ තියෙනවා කියන තැනකින් හෝ නිමිත්ත ඇති කරවන්න උදව් වෙලා තියෙනවා. එතකොට එහෙම උදව් වුණොත් ඒ තියෙනවා කියන නිමිත්ත මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙලා ආයෙත් ප්‍රතිසන්දිය කරගන්නදී එතකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායස කියන ඔක්කොම ටික ලැබුණා නම් එහෙම ලබා දීමේ හැකියාව මේ අරමුණේ නැද්ද? මේ සංඛාර දුක්ඛ තමයි. දැන් මම හොඳට දහසක් බැලුවා මේ කය දිහා මේ කය දැන් මෙතෙන්ට සාපේක්ෂව ඔන්න මම කියන හැඟීම ඇති කළා, ඇලීම ඇති කළා, කෙලෙස් ඇති කළා, සතරට පමුණවන්න උදව් කරනවා. තව ඇස් දෙකක් ගාවට තව සවිඥානික නාම රූප දෙකක් ඉස්සරහට ගියාම එක එක විදිහෙන් මනසේ එක එක්කෙනාගේ මනසේ රාගය ඇති කරවන්න, ද්වේෂය ඇති කරන්න, මෝහය ඇති කරන්න උදව් වෙනවා. එතකොට මේ කය විතර උභයා ඒ කියන්නේ සමන්තත් අනුලත් කියන දෙපැත්තටම අවැඩ තුනක අහිත තුනක කටයුතු කරන තව එකක් නෑ නේද කියලා මට නිකන් හිතුණා. නමුත් ඒ කියන්නේ මේ ශරීරේ සමන්ත විතරක් නෙවෙයි දැන් මේ රූපේ තව ඇස් දෙකක් ඉදිරිපිට තියනකොට දැන් එතනද දෝෂි පුද්ගලයාගේ තමයි. නමුත් දෝෂෙට හිතේ සීනේ ඒකයි දැන් මේක උපාදානීයයි කියලා කියන උපාදානෙ නෙමෙයි උනාස. මෙතන තියෙන උපාදානෙට හිතයිනේ. එතකොට සතුරෙක් සතුරෙක් කුගේ අයහපත කැමති වගේ මේ රූපේ එක එක විදිහට පෙනී ඉඳලා කෙනෙක්ගේ මනස රාගය ඇති කරවන්න. කෙනෙක්ගේ මනස ද්වේෂය ඇති කරවන්න. කෙනෙක්ගේ මනස මෝහය ඇති කරවන්න උදව් වෙන ධර්මයක්. කවදාවත් මේ රූපේ Tamanටවත් අනුන්ටවත් ගොඩ යන පැත්තට නම් උදව් වෙලා නැහැ නේද කියලා ඒක. මේ හැම රූපයකම ස්වභාවය අන්තිමට ගත්තහම ඒක සතුරෙක් හැටියට වදකෙක් හැටියට එළඹ හිටින විදිහට බලන්න පුළුවන් අපිට මේකෙදි. කෙනා කෙනාගේ මනසේ කියන්නේ කෙනා කෙනාගේ මනසේ දෝෂේ තමයි. නමුත් දෝෂේ දුබල තියෙන මිනිහට අත දෙන එක නෙවෙයි. සත්පුරුෂකම. නෝ දුබල මිනිහා තවත් යට කරන එක සත්පුරුෂකම. අසත්පුරුෂකම. එහෙනම් මේ කය කරන්නේ අසත්පුරුෂකමක්මයි කියලා මට හිතුණා. දැන් කෙලෙස් ඇති වෙන උපාදානය ඇති වෙන ඇති කරගන්නක දුබලකම. සත්පුරුෂ නම් මේ රූපේ මේ උපාදානය නැති වෙන්න කටයුතු කරන්නද? නමුත් මේ උපාදානය වැඩි වෙන්න නම් උපාදානය වැඩි කළා සසරට පමුණවන්න නම් මේ රූපේ හිත. එහෙනම් මෙයා සත්පුරුෂකම පැත්තටයි හිත නේද කියලා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන අර ද්වාචත්තාලි සාකාර සංජිතා භාවනාව කියලා 42 ආකාරයකින් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ බය උපද්දව සලාප බංග අද්දු ආතාන අලේන අසරණා වික්ඛා ශුඤ්ඤා සාසව අගමූලක වදක විදවා කියලා විදිහට බලන්න කියනවා. දැන් අනිත්‍ය දෙයක් හැටියට දුක් දෙයක් හැටියට රෝගයක් හැටියට ගඩක් හැටියට ඌලක් හැටියට ශුන්‍ය දෙයක් හැටියට බින්දෙන දෙයක් හැටියට පළු දෙන දෙයක් හැටියට වදකේ හැටියට සතුරෙක් හැටියට බයක් හැටියට උපද්දවයක් හැටියට මේ රූප ගැන හිතන්න කියනවා. ඇයි ඒ ඒ විද්‍යේ කෘත්‍ය ටික ඔක්කොම මේ කයෙන් කරනවා. නොයෙක් ලෙඩ රෝග හැදෙන්නේ ලෙඩ රෝග හැදෙන සතරට පමුණුවන්නේ මේ රූපේ. ඉතින් ඒ නිසා කෙනෙකුට ස්පර්ශ ආයතන 6ම බලන්න පුළුවන් නම් තමන්ව අයහපතට අවැඩට දාන්න ආපු මායෝ වගේ. ඒ කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥානය බලන්නේ එක එක විදිහේ රූපමවල එක එක විදිහට පෙනී ඉඳලා තමන්ගේ මනස රාග දේශ මොහ ඇති කරවන්න දැන් ඔන්න දෙයක් දොරක් හැටියට පෙනී ඉඳලා කෙනෙක්ගේ මනස ලෝභය ඇති කරනවා. එහෙම බෑනේ දරුවෙක් හැටියට පෙනී ඉඳලා ලෝභය ඇති කරනවා. එහෙමත් බෑනේ මුල මිල මුදල් හැටියට පෙනී ඉඳලා ලෝභය ඇති කරනවා. ඈ එහෙමත් බෑ නම් යාන වාහන හැටියට පෙනී ඉඳලා ලෝභය ඇති කරනවා. මේ විදිහට මොන තැනකින් මොන විදිහටද මේ මන මේ මිනිස්යාගේ මනස කෙලෙස් යොදවගන්නේ කියන වගේ තැනකින් කටයුතු වෙලා තියෙන මේ ස්කන්ධ ටික. මේ ස්පර්ශ ආයතන 6ම අන්තිමට කළා තියෙන්නේ හතුරේ හතුරකට හතුරුකමක් කරයිද ඒට වඩා වැඩි හතුරුකමක්. ඒ හතුරා උපරිම මරයත්ව නැත්තම් මරණ හා සමාන දුකට දායි. කල්ප ගණන් පැහැෙන අපායට දායිද? මේ ස්පර්ශ ආයතන හය කල්ප ගණන් පැහැෙන අපායට දානවා. දැන් පෙන්නනවා ලෝකුඹු නිරය කියන්නේ ලෝදිය වගේ. හරියට බත් හැලියක් වෙනදදා නසන්නේ යම්සේද ඒ වගේ ලෝකුඹු නිරයට වෙන සත්‍යය පැහැෙන්නේ. ඒ ලෝකුඹු නිරේ ඉන්න සත්‍ය වෙනදදා පැහැෙනවා පැහි පැහි පැහි පැහි පැහි උඩේ ඉඳලා යටට යන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා. යට ඉඳන් උඩට එන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් වෙනවා. ඉබඳු දුකක් මේ ලෝකේ ඉන්න උපරිම හතුරෙකුටවත් කරන්න බෑ. ඈ කෑලි කෑලි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කොනිට කොනිට කපලා මරුවොත් අවුරුදු 100ක් දුක් දුන්න හැකි උපරිම හතුරට. එච්චර ජීවත් වෙන්න බැහැ. නමුත් ප්‍රියමයි මනාපමයි ආදරේමයි කියලා හිතාගෙන ඉන්න තැන රූපේ බැඳිලා අත්ත කරන ඊට වඩා විශාල හසුරුකමක්. යථාර්ථයට සාපේක්ෂව ලෝකේ පුදුමයි. ලෝකේ ඊ타මත්ම ආදරෙන් සෙනෙහසින්ම ඉන්න කෙනා තමයි යථාර්ථයට සාපේක්ෂව අපිට ගොඩක්ම දුක කැමති වෙලා තියෙන්නේ. ඇයි ඒ ධර්මතාවය හෝ ඒ වස්තුව හෝ කෙනා නිසා නම් මගේ හිත බැඳිලා තියෙන්නේ. සසරෙන් මම ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැත්නම් ඒ කියන්නේ මට විතර නෙවෙයි කෙනා කෙනා මම මට ඒ රූපෙන් මිදෙන්න දෙන්නේ නැති වුණා වගේම ඒ රූපෙට මම මිදෙන්න දිනා. මෙතෙන්ද දොස් කියන්නත් බෑ, එතෙන්ද දොස් කියන්නත් බෑ. මේක ගතිය තේරුම් ගන්න යෝනි මේ. මේ හැම රූපවලින්ම ඔකදී හොඳ ලස්සන සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඒකේ අර්ථය හරි වටන මේ වෙලාවේ කියන්නේ කියන්නේ කජ්ජමීය සූත්‍රය කියලා. මහන්නේ රූපේ විසින් උඹලව කහලා දාලා වේදනාව විසින් උඹලව කාලා දාලා සංඥාව විසින් සංකාරය විසින් විඥානය විසින් උඹලව කාලා දාලා කියලා සූත්‍රයක් කියන බුදුරජාණන් කජනී සූත්‍රය කියලා. කාලා දාලා කියන්නේ විනාශ කරලා. දැන් දැන් ඔබ මගේ ජීවිතේ කෑවා කියලා කියන්නේ අපි කෙනෙකුට ඒ වගේ මේ රූපයේ විසින් අපිව කාලා දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ යම් යථාර්ථයක් තියෙනවා නම් දැනසිල්ලක් තියෙනවා නම් විමුක්තියක් තියෙනවා නම් මේ ඔක්කොගෙන්ම අතුව අයින් කරලා විනාශ කරලා කාලා දාලා තියෙන රූපේ. ඇයි අපි නොදන්නා වුණාට රූපේ දරුව හැටියට පෙනෙහි ඉඳලා, ගෙවල් හැටියට, රත්තරන් හැටියට, රිදී හැටියට, මිල මුදල් හැටියට පෙනී ඉඳලා අන්තිමට මේ කුමන්ත්‍රණ ටික ඔක්කොම කරලා තියෙන මේ මොකද්ද? මහ භූත රූපේ. රූපේ අපිව කාලා දාලා අන්තිමට තියෙන්නේ. කියලා දැනගි බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා. ඉතින් මම මතක් කළේ එහෙම කියලා මේ ධර්මවල ගෙවල් දොරල අයින් කරන්න බෑ. එහෙම අයින් කරන්න බෑ. හැමුණු මේ මේ තමන් කියන තැන රූපේ ඉඳලම ඔක්කොම මේ කරන්නේ. සමස්තයක් වශයෙන්. මේකෙදි තියෙන්නේ මේ රූපේ ස්වභාවය තේරුම් අරගෙන මනස උපේක්ෂා කරගන්න. හැබැයි හොඳට ඒක තේරුම් කරගන්න අපි නුවණ මෙහෙම ඇති කරගත්තට දුක්ඛේ ඥානෙ එළඹ නොසිටින තැන එතන තියෙන්නේ සැපයි කියන සංඥාවයි. එතන කෙලෙස් නිසා දුක් විඳිනවා සසට වෙලා දුක් විඳිනවා කියලා තවත් අනුකම්පාව ඇති කරගෙන මෙලෝ හෝ සැප පිණිස එතෙන්ට උපකාරට කටයුතු වෙන්නේ නේද කියලා තවත් කරුණාව ඇති වෙන්න ඕනේ මිසක ලෝකේ අනිත් අය කෙරේ වඩා කරුණාව ඇති වෙනවා මේ ධර්මයේ කරුණාව නැතිනම් අපි කියමු දැන් අම්මා ඉන්නවා කියන්නකෝ ඒ රූපේ මට දුක උපදින්න මේ හදන හතුරෙක් වගේ නේද කියලා හරියන්නේ එහෙනම් තමනුත් හතුරුකමක් කළා දරුවා හැටියට පෙනෙහි ඉඳලා එතන තණ්හාව ඇති කරවන්නේ කියන න්‍යායය තියෙනවා මේකේ ඒ නිසා එහෙම හරියන්නේ නැහැ. එතකොට අතන විතර බලලා හරියන්නේ නැහැනේ. එහෙනම් මේ රූපේ තමම් පියා හැටියට පෙනී හිඳලා සංහාව ඇති කරන ලෝක කරලා තියෙනවා. මේ රූපේ ස්වභාවය කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මම අපි මේ ධර්මයේ තේරුම් ගත්ත හින්දා නිකන් හරි දැනසිල්ලක් තියෙනවා. අනේ එතන ඒ දැනසිල්ල ඒ රූප වලිනුත් කෙලෙස් ඇති කරගෙන මේ ජීවිතේ දුක් විඳින සසරට යන දුකකුත් දුක දුකිනුත් මිදලා නෑ නේද කියලා තවත් අනුකම්පාවෙන් පුළුවන් තරම් ධහමට ගන්න හදන බැයි නම් මෙලුව හරි තනසිල්ලෙන් කියන්න කටයුතු කටයුතු නේද කියන තැනකින් වඩාත් උපකාරයි වෙනදා 10ක් නම් උපකාර කළේ දැන් ඒ තාත්තට පුතාට පුතා තාත්තට දරුවා අම්මට අම්මා දරුවට සිය ගුණයකින් උපකාර කරනවා 10ක් මේ ධහම තේරෙනවා මේ ශාසනය අකරුණාවන්ත එකක් කෙලෙහිගුණ නොදන්න එකක් මේ මේ ශාසනය ධහම තේරුම් කරගන්න කරගන්න උච්ඡේදවාදයට යන්නේ. ඇයි මෙතන අවිද්‍යාව ප්‍රහීන වුණාට එතන අවිද්‍යාව ධාතුව ප්‍රහීන වෙලා නැහැ. එතෙන්ට තාම දරු සංඥාව තියෙනව නේද කියන හැඟීම තියෙනවා. එහෙනම් මේ දරු සංඥාව නැති වෙන විදිහට කටයුතු කරනවා කියන්නේ එතෙන්ට දුකක් දෙනව නේද කියන එක තේරෙනවා. මොහොතකට හරි දුකක් දෙන එක සත්පුරුෂකම නෙමෙයි නේද කියන එක තේරෙනවා. ඈ සත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි මොහොතකට හරි තනසිල්ල රැකවරණය ලබා දෙන එක. මෙලොවේව පරලොවේව කියන තැනකුනුත් අදහස් තියෙනවා. මොකද මම මෙහෙම මේ ටික මතක් කළේ ඒක තමයි ඇත්ත නැත්නම් ඕගොල්ලෝ මේ විදිහට බලාගෙන ගියාම අපි හරි හතරක් නුවණක් ඕනේ. හැම පැත්තටම නුවණ නැති වුණාම මේ පැත්ත අමතක කළා ඒ නිසා මේ හිතෙන තැනකින් විතරක් බලාගෙන අන්තිමට කෙලස් ගුලි එහෙම තියෙදි පුද්ගල භාවයෙන් ඇති වෙන ප්‍රතික්‍රියා ටිකක් විතරක් කළා. දරුවන්ට සලකන්නේ මොකද දෙමව්පියන්ට සලකන්නේ මොකද ඔහොම ඒවල් නැහැ කියනවා වගේ තැනකින් පොඩි තැනකින් විතරක් යයි. එහෙම යන්නේ මේ පැත්ත තමතක කරලා මේ කෙලෙස් හරියට ධම ග්‍රහණය නොවුණු මනසකින් කියන එක දැන තේරුම් මේ ශාසනය විතර කරුණාව කියන කරුණාවෙන් කටයුතු කරන අනුකම්පාව තියෙන අනුකම්පාවෙන් කටයුතු කරන තව ශාසනයක් නැහැ. ඒ නිසා ඒ දෙමව්පිය සහෝදරයෝ දූ දරුවන්ගේ කියලා ලෝකෙ තුල තියෙන සිද්ධිය වෙනම ඒ උපකාර කරන් මේ හැමතැනකම හැබැයි යථාර්ථය මේකයි කියන එක දකින්ද මේ ධර්ම ධාතුවේ මේ අවිජ්ජා ධාතුවේ මුදවන්නේ කොහොමද මේ තැනක් එතනද මහ භූත අසුරු කරගෙන පවතින මේ විඥානයේ තියෙන ඒ විඥානයේ තියෙන කෙලෙස් ටිකෙන් මුදවන්නේ කොහොමද එතන කියන තැනට උත්සාහවත් වෙන්න. තාම ඇත්ත මේක උනාට එතන සම්මාදිට්ඨිය නැති නිසා අවිද්‍යාව දුර වෙලා නැහැ නේද එහෙනම් එතන පුද්ගල භාවයෙන් දුර වෙන්න පුද්ගල භාවය තුලින් දුක එනවා නේද කියන කාරණාවත් මතක තියාගන්න. තියාගෙන කටයුතු කරන්න. ඉතින් ওই ටික තමයි මතක් කරන්න දෙන්නේ. ඒ විදිහට දුක්ඛ සංඥාවෙන් බැලුවාම මේ ලෝකේ තියෙන දේවල් අනිත් දේවල් සැපයි සැපයි කියන තැනින් අපේ මනස මිදෙනවා. සැපයි සැපයි කියලා මිදුනහම මේ ප්‍රනිදීන්ගෙන් ඒ කියන්නේ අන්න එදාටයි මේකේ ලෝක දේවල් වලට කිසි දෙයකට අපි කැමති වෙන්නේ නැත්තේ. ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ. ප්‍රාර්ථනා කරන්න මට දරුවෝ ලැබේවා, ගෙවල් ලැබේවා, සුවිස්සකක් ලැබේවා, කාරකක් ලැබේවා කියලා දැන් ප්‍රාර්ථනා තියෙනවනේ ඒක කියන ඔය ප්‍රාර්ථනා එකක්වත් හිතින් නැත්තේ මෙලෝ නෙමෙයි මරණයෙන් පස්සේ ප්‍රාර්ථනා කරන මොකද මරණයෙන් පස්සෙත් මේ වගේ දුක් වූ ස්කන්ධයම පහළ වෙනවා දුකට හිතේචි වූ දුක ඇති කරන්න උපකාරී වෙච්ච ස්කන්ධයම උපදිනවා කියන තැනකින් දකිනවා මිසක දුකම උපදිනවා දුකම පවතිනවා දුකම නිරුද්ධ වෙනවා කියන තැනකින් නුවණ එනවා එතකොට ප්‍රාර්ථනා කටයුතු කිසි දෙයක් ඒ ප්‍රාර්ථනාවන්ගෙන් මනස මිදුනහම ප්‍රාර්ථනාවන්ගෙන් සියලුම ප්‍රාර්ථනාවන්ගෙන් මේ මනස සුද්ධයි එතකොට ඒකට කියනවා අප්‍රනිදි කියලා චේතෝ ප්‍රනිදි නෑ ප්‍රනිදි කියන්නේ ප්‍රාර්ථනා අපනිහිත කියලා කියන්නේ අපනිහිත කියන්නේ ප්‍රාර්ථනා නැහැ. කිසිම දෙයක් ස්පර්ශ ආයතන හය ප්‍රාර්ථනා කරන්නේ නැති ස්පර්ශ ආයතන හයේ කිසිම ප්‍රාර්ථනාවක් නැතුව ප්‍රාර්ථනාවෙන් ගින් මිදුණු මනසකින් ස්පර්ශ ආයතන හය පරිහරණය ඒකට කිව්ව රහතන් වහන්සේ කියලා පංච උපාදාන සංකල්ප දෙකෙන් නිදෙ. ඒ වගේ මේ සාම්‍රම ධාතුව තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි මේ ස්පර්ශ ආයතන හය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක ධර්ම ධාතුවක්. ඒ ධර්ම ධාතුව අවබෝධ නොකොට නිසා නිත්‍ය වූ සැප වූ ආත්ම වූ විපල්ලාසයක් අපේ මනසේ තියෙනවා. ඒක දිත්‍ති වශයෙන් සංඥා වශයෙන් චිත්ත වශයෙන් තියෙනවා. මෙහෙම අහගන්නත් තහම දිත්‍ති වශයෙන් ගෙවුණත් චිත්ත වශයෙන් සංඥා වශයෙන් ගෙවිලා නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඒකයි මේ පෙනෙන මට්ටම තාම වෙනස් වෙලා නැත්තේ. මේක වෙන වෙන වෙනස් කරන්න පුළුවන් වෙනස් වෙනවා. මේ ඇහැට පෙනෙන මේ පුද්ගල සංඥාවම වෙනස් වෙනවා. මේ අනාත්ම ගස් කොළන් හා සමානවම මේ රූප පෙනෙන මට්ටමට ඇහැ වෙනස් වෙනවා. මේ සංඥාව වෙනස් වෙනවා. ඒක මේ විපල්ලාස සංඥා මට්ටමේ තියෙන්නේ අපේ. චිත්ත මට්ටමේ තියෙන්නේ මේ. සංඥා මට්ටමේ චිත්ත මට්ටමේ තියෙන ටික වෙනස් කරන්නත් තියෙන්නේ පුළුවන් තරම් ආස්තෝ පරිහරණය නොකර කෙලස් පරිහරණය නොකර සත්‍ය පරිහරණය කරන එක. සත්‍ය පරිහරණය කරනවා කියන්නේ තමන්ගේ මනසේ තියෙන කෙලෙස් සිහි කළා අපහු යන්න එපා. පවතින ඇත්ත මෙහෙමයි එහෙම ඇත්තක් හම්බ වෙනකොට තමන්ගේ මනසේ කෙලෙස් පුද්ගල භාවයේ යෙදෙනවා කියලා බලන්න, නිත්‍ය සංඥාව යෙදෙනවා කියලා බලන්න. ආපහු බාහිර සිහි කරන සිහි කරනකොට එහෙම ධර්මතාවයක් නැහැ. එහි ධර්මතාවයේ බාහිර ධර්මයේ ශුන්‍යයි බාහිර ධර්මයේ අනිමිත්ත බව දකින්න නූපන්න බව දකින්න මේ විදිහට තම අනි කිව් දුක්ඛ අනාත්ම ධර්මතා හම්බ වෙද්දි තමන් තුළ නිත්‍ය සප ආත්ම කියන ධර්මතා යෙදෙනවා කියලා දකින්න තමන්ගේ මනසේ තියෙන නිත්‍ය සප ආත්ම කියන ධර්මතා නිමිති තීකල බාහිරට යන්න බෑ ඒක සාධාරණ නෑ එහෙම දේවල් නෑ කියලා බලන්න. ඒක තමයි සත්‍ය කියන්නේ. ඔගොල්ලෝ මේ සත්‍ය අවබෝධ කරගන්න. මේක දැනගත්තා සත්‍ය ඥානය ඇති කරගත්තාම කෘත්‍ය ඥානය කියන්නේ මේක කටයුතුයි. දැන් මෙතන තියෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මය වූ පිරිසිඳ ගත යුතුයි. එහෙම පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කර යුතුයි. ප්‍රහාණය කළා මේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කටයුතු පංච උපාදාන ස්කන්ධ නිරෝධය සහ අනුපදේශ පරිනිර්වාණය සාක්ෂාත් කටයුතු ඒ සඳහා මේගොල්ලෝ මේ විදිහට සීලය එකතු වෙලා සමාධි වඩමින් නුවණින් බැලිය යුතුයි කියන ටික දැනගන්න මේ කියන්නේ මග වැඩි යුතුයි කියලා මේ සීලය එකතු වෙලා සමාධි වඩමින් මේ විදිහට මේක කට යුතුයි කියලා දැනගන්න. කෘත්‍ය ඥාන. එතකොට ඕගොල්ලන්ට දුක පිරසින්ද දකින්නවා ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්මයි කියන එක එළඹ සිටි. ඒක සමුදය ප්‍රහාණය වෙයි. නිත්‍ය සංඥාව පුද්ගලයේ කියන අදහස මේ දේවල් තියෙනවා කියන එක මේව සැපයි කියන ටික ප්‍රහාණය වෙයි. එතකොට පංච උපාදාන ස්කන්ධ දුකේ Nirodhi සාක්ෂාත් වෙයි. හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙයි. එතකොට අනුපරිශේෂ පරිනිර්වාණය සාක්ෂාත් වෙයි. සීලේ වඩලා සමාධියේ වඩලා ප්‍රඥාව වඩලා ඉවරයි කියලා මාර්ගයේ වඩලා ඉවරයි කියන එක සාක්ෂි මේ ධර්මතා තුන හතර ආකාරයෙන් වැඩිම දවසටයි මේක ඉවර දැනට මේ තමයි ඔයගොල්ලන් සත්‍ය ඥානය කියලා කිව්වේ මේක තමයි ඇත්ත. ඊට පස්සේ මේක දැන් මෙහෙම කටයුතුයි කියන තැන ඉතුරු වෙනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 පිරිසිඳ දත යුතුයි දුක පිරිසිඳ දත යුතුයි. ඒ ස්පර්ශ ආයතන 6 දුක ඒක පිරිසිඳ දත යුක්තක් කියන තැන කරන්න ඕනේ. පිරිසිඳ දැකීම කරන්න ඕනේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන ටික මේක කෙලෙස් සමුදය. මේක ප්‍රහාණය කරන්න ඕනේ. කියන ටික ඉස්සෙල්ලා දැන් දැනගත්තානේ අපි. ඊට පස්සේ කෘත්‍ය ඥානෙ මේක කරන්න ඕන දෙයක්. කියන ටික ආව ඊට පස්සේ කරලා ඉවරයි කියන තැනට එනකොට ස්පර්ශ ආයතන හය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන එක එල්ලඹම සිටිනවා. නිත්‍ය සපාත්මයි කියන මේ ටික ප්‍රහාණයම වෙලා පංච උපාදානස්කන්ධය දුක නූපදින ස්වභාවයටපත් වෙලා හටගන්න ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන තැනක තියෙනවා නිරෝධී සාක්ෂාත් වෙලා මේ මාර්ගයකට ඉවරයි. ඉතින් ඒ ටික ප්‍රතිසි මොහරි අහගත්ත ටිකේදී ප්‍රශ්න මොනවද තියෙනවද? ප්‍රශ්න නම් නෑ මේ මේක කරන්නයි තියෙන්නේ. අද අපි ප්‍රශ්න අහුවත් අහන්නේ තර්කගත විතර්කගත ඥානයකින් මම කියන්නේ ගොඩක් සංකීර්ණ නෑ මේක පහසුයි අපි හරියට කරන නොකරන එක විතරයි මේක තියෙන්නේ අමුතියෙන් අමාරුවෙන් යන්න එකක් නෑ මේකද මේ රූප කලාප කඩ කඩ මහා නොවිඳින දුක් විඳින්න කරන එකක් නෙමෙයි තියෙන්නේ මේ බොහොම පහසු නමුත් උත්සාහයෙන් Tamange මනසේ උපදින උපදින විතර්කයන් ගැන සැලකිලිමත් වෙ ඉඳලා ඒක අවශ්‍ය විචර්කයන් අරඹ හැම වෙලෙම සිහිනුවන පවත්වන එකයි අවශ්‍ය. ඇත්ත දකින්න. සතරපතිපට්ඨානවත් නැති මේ කරනකොට අපිට අහුවෙන කායන පස්නාව තියෙනවා ඒ වගේම ස්පර්ශෙන් කියලා යම් දෙනවා අපිට ස්පර්ශෙන් කියලා යටගත්තු කියන Gracias.